बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय නමෝ බුද්දාය ඉතින් අදත් සුපුරුදු පරිදි අපේ නමෝ බුද්දා වැඩසටහන ආරම්භ කරනවා ඉතින් මේ වැඩසටහන තුලින් ගිය වතාවෙත් අපි කතා කරේ සත්පුරුෂ භාවය සහ ඒහින් තියෙන ගුණාංග ඒ සම්බන්ධව අපි කතා කරා උපමා කතන්දර කීපයකුත් ඉතින් ඒ හරහා අපිට දැනගන්න අපේ දැනුම වර්ධනය වීමක් මොකක්ද මේ සත්පුරුෂභාවය කියන එක දේවදත්ත කතා වශයෙන්ුත් මම හිතන්නේ මනාව පැහැදිලි වෙලා ගියා. ඉතින් ඒ එසේ තිබෙදී අපි හුඟක් උත්සාහයක් ගත්තේ අපේ ගරුතර ස්වාමින් වහන්සේ කිරිපද ඥානන්ත ස්වාමින් වහන්සේ අපිට පහදා දෙන්න මේ අත්හැරීම පිළිබඳව තියෙන වැරදි අදහස් කීපයක් මොකද හේතුව වන්නේ මේ එනේන අදහස ආසාවක් නැහැ ආසාවක් නැහැ කියන එකෙන් එතන නෙවෙයි ප්‍රතිඵලය හටගන්නේ කුසල අකුසල් එතනකොට එහෙම ගියොත් එහෙම තේරුම් බේරුම් කරගන්න අපටත් බැරි වෙනවා කියන එකයි මොකක් හැමදේම ඇසින් එනවා නම් යම් කිසි දෙයක් ඒකේ යස්පිනා එන දේ එය ඉවත් කිරීමත් කණෙන් ඇහෙන දේ ඒකත් ඉවත් කිරීමත් එවැනි ආකාරයේ තියෙන ඒවායින් තමා විසින්ම තමාම ඒවා එලි එළියට දැමීමක් නෙවෙයි මෙතන ඒවා හරියට ඒ අදහස් Tamanට එතනින් තුලින් එන ඒ අදහසේ තියෙන කුසල් අකුසල් සම්පත් පිහිටවාගෙන කොහොමද ඒ අත්හැරීම කළ යුත්තේ කියන තැනට තමයි අපි ආයුත්තේ කියන එක තමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීමක් කරේ ගියවතාවේදී නැතහොත් මේක නිකන් තමයි ඒ වෙලේට පමණක් ලැබෙන යම්කිසි විවේකයක් හැටියට තමයි එය තේරුම් කර දුන්නේ. ඉතින් <clears throat> මේ හරහා අපි කීපයක් දැක්කා වාක් විශේෂ අපිට අවශ්‍ය දේ සතිපට්ඨාන සූත්‍රයේට සම්බන්ධව විශාල දෙයක් අපි කතා කරමින් හිටියා. කායනුපසනාව, වේදනාපචිත්තනුපසනාව, සදම්මනුපසනාව ආශ්‍රයෙන් උත් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වර්ධනය කිරීම සමාධියක් කොහොමද ඇති කරගත්තේ? සමාධියෙන් මොකද්ද වන්නේ? සමාධියෙන් වෙන්නේ තමාගේ මනස වැඩිවීමත් හැබැයි ප්‍රඥාව ඇති වෙන්නේ කොහොමද කියන එකත් විදර්ශනා ඥානයේ තුලින් බවත් ඒ ලෙසත් අපට පහදා දුන්නා. මොකද මේ නැතහොත් මේ දෙකේ තියෙන ප්‍රඥාව තමයි ඇති කරගත හැකි කෙසේද? නැතහොත් තමන්ගේ සතියෙන් කොහොමද තමන්ගේ සතිය වැඩි හැක්කේ කියන දෙකත් අපි කතා කරා. එතකොට සමාධිය සහ විදර්ශනා ඥානය පිළිබඳවත් අපි ගිය වතාවේ කතා කරා. ඉතින් තවත් වේලා ගන්න නැතුව අපේ වැඩසටහන ආරම්භ කිරීමට මම අපේ ගරුතර ස්වාමීන් වහන්සේගෙන් මම අවසර ඉල්ලනවා අද වැඩසටහනත් ආරම්භ කරන්න ස්වාමීන් වහන්සේ. <coughs> ඉතින් අපි නායක සෝමනාංශකින් අපි අසා සිටින්නේ අද වැඩසටහන තුලත් මේ සම්බන්ධව යම් යම් දේවල් මේට ඇතුළත් වෙච්ච කරුණු කාරණා කීපයක් ගිය වතාවේදී කාලය ප්‍රමාණවත් නැති නිසා අපිට මේ පිළිබඳව දැනුමක් ලබා ගැනීමේ අපොසත් වීම සම්බන්ධව. ඒ සම්බන්ධ තිබුණු නිසා මේ අද මම හිතන්නේ අද අපිට පුළුවන් මේට ප්‍රවේශ වෙන්න අද වැඩසටහන තුලින්. ස්වාමීන් වහන්සේ දැන් ගිය වතාවේ අපි ඔය කතා කරපු සරිපට්ඨානයේ වැඩිම සම්බන්ධව කතා කරන ගමමත් ස්වාමීන් වහන්සේ අපි කතා කරා මේ කොහොමද මේ ජවන චිත්තයන් හැසිරවීම සහ සම්පටිච්ඡන සම්තිර්ණ වෝතප්පන තදාරම්භන මෙවැනි දේවල් සවසාන මොහොතේදී මේ සිත් ගලායමක් තමගේ චුති චිත්තය ගැන එනකොට අන්න එතනට ඒමේදී කොහොමද ප්‍රතිසන්දි විඥානයක් ඇතුළ විඥානයක් හට ගැනීමක් පෙන්눔 කරන ඊළඟ ආත්ම භාවයේදී කොහොමද මේ ගති නිමිත්ත කම්ම නිමිත්ත මේවා වැඩ කරන ආකාරය හැමත් කතා කරේ ස්වාමීන් කොහොමද මේ දැන් මට තියෙන මේ පොඩි ගැටලුවක් තමයි ස්වාමීන් වහන්සේ විඥානය කිරීමේදී විඥානය කියන දේ නිර්වචනය කර ගැනීමේදී. හුඟක් වෙලාවට භාවනාව තුලින් සතිපට්ඨාන භාවනාව තුලින් හුස්ම ඉහළ පහළ අපි එතන මෙනෙහි කිරීමෙන් අපිට පුළුවන් අවබෝධයක් ලබා ගන්න ඇඟේ තුල ශරීරය තුල එන ක්‍රියාකාරීත්වය සම්බන්ධව. එතකොට මේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව මොකෙන්ද මේ ක්‍රියාකාරීත්වය කියන එක අපිට අල්ලගන්න පුළුවන් වන්නේ. ඒ ගැන අපි ආපස්සට බැලුවොත් අපිට පේනවා මෙහෙම දෙයක්. එතකොට මොකෙන්ද පේන්නේ? ආ මනසින් පේන්නේ. මනස මනස නෙමෙයි විඥාණයෙන් තමයි මේ පේන්නේ. එතන නාම රූප වෙන් කර ගැනීමේ හැකියාවක් තියෙනවා කියන එක ස්වාමීන් වහන්සලා උගත් ස්වාමීන් වහන්සලා කියපු නමක් කියා තියෙනවා. එහෙම කරනකොට අපිට දකිනවා එතකොට නාම රූපය හැසිරෙන ආකාරය ඒක බලන්න පුළුවන් ඉන්නේ මොකෙන්ද විඥාණයෙන්. එතකොට නාම රූප වෙන් කර ගැනීමකදී. මේ විඥාණය කියන දේ ස්වාමීන් වහන්සේ චිත්ත චෛතසික කියලා කියනවා, මනෝ කියලා කියනවා. එතකොට අනිදස්සන විඥාණය කියලා කියනවා ඉතා උසස් මට්ටමක තියෙනකොට සමහර අය කියනවා මේ විඥාණය තමයි චෛතසිකයක් බවට පත් වෙලා ඒකෙන් තමයි අපි අර සම්පටිච්ඡ තීරණේ දැන්ට එන්නේ කියන එක. ඉතින් ඒ පිළිබඳව ස්වාමීන් වහන්සේ කොහොමද හිතන්නේ මේ විඥාන හයක් තියෙනවද නැත්නම් ඒ විඥානේ කොහොමද? විඥාන හයක් කියන්නේ ඇස කන නාසය තුලින් ශබ්ද ගන්ධ ඒ ආකාරයෙන් එන විදිහක්ද? මේ විඥානය කොතනද පිහිටන්නේ කියන එක ගැන ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් අපිට විස්තර කරගන්න පුළුවන් ඒක. නමෝ බුද්දාය. මහත්ය බුදුරජාණන් වහන්සේ විඥානය ගැන දේශනා කළා තියෙන්නේ. චෛමේ භික්කවේ විඥාන කායා මහණෙනි මේ විඥාන කාය 6කි. චක්කු විඥානය, සෝත විඥානය, ගහන විඥානය, ජීවා විඥානය, කාය විඥානය, මනෝ විඥානය කියලා. දැන් මහත්තයා අපි මේ කතා කරන්න හදන්නේ ගොඩක් ගැඹුරු මාතෘකාවක් වුණාට මේක අපේ ජීවිතයේ ප්‍රධානම අපේ සංසාර ගමනේ නිකන් අපි ගත්තොත් මර්මස්ථානිය වගේ නැත්තම් කේන්ද්‍රස්ථාන න්‍යෂ්ටිය වගේ ප්‍රබල දෙයක් ගැනයි අපි දැන් මේ කතා කරන්න යන්නේ. දැන් මේ විඥානයේ ක්‍රියාකාරීත්වයේ අපේ පාලනයට අයිති නැහැ. අපි ඉස්සල් ඒක තේරුම් ගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ හැමතැනම දේශනා කරලා තියෙන්නේ මනසා සංවරෝ සාදු. මනස සංවර කිරීම යහපති. චිත්තං රක්ඛේත මේධාවි ප්‍රඥාවන්තයා සිත රකි. චිත්තං ගුත්තං සුඛවහං සිත රැකගත් විට සැප ලැබේ. මේ විදිහට තමයි විස්තර වෙන්නේ සිත, සිත, මනස. එතකොට දැන් භාවනා කිරීමේදීත් අපි ගත්තොත් ප්‍රථම ධාන ආදී සමාධි වැඩුණත් වැඩෙන්නේ සිත. විඥානේ නෙමෙයි. එතකොට විඥානේ නෙමෙයි. එතකොට එතකොට දැන් අපි සාමාන්‍ය පොදුවේ ගත්තොත් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ සිත, මනස, විඥානකේ යමක් කියයිද? ඒ වහා වෙනස් වෙන සුළුයි කියලා විඥාන ගැන විස්තර වෙන්නේ. නමුත් විඥාණය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ විඥාණය අවබෝධ කරන්න ඕන එකක්. දැන් මනස පාලනය කරන්න ඕන එකක්. ඒ අපි මේ දෙක වෙනස අල්ලගන්න ඕනේ. මනස দমনය කළ යුතු එකක්. විඥාණය අවබෝධ කළ යුතු එකක්. ප්‍රඥාවෙන් දැක යුතු එකක්. ඒතර අපි දකින්න ඕනේ විඥාණය නෙමෙයි. ප්‍රඥාවෙන් දකින්න. දැන් ඒ කියන්නේ ආර්ය ස්ථාංගික මාර්ගයේ වැඩුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාළේ චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි කියලා. එතකොට අපි ප්‍රඥාවෙන් දැක්ක යුතුයි. මනස দমনය කළ යුතුයි. විඥානේ අවබෝධ කළ යුතුයි. මේ කරුණ ටික අපි හරියට තෝර බේරගත්තේ නැත්නම් අන්තිමට අපි හිතන්නේ අපි දකින් අපි අපි දැනගන්නේ විඥානේ සාමාන්‍ය ලෝකයන්ගේ දැනීම තියෙන නමුත් අපිට ඒක කියන්නේ යථාභූත ඥාන දර්ශනයක් හැටියට ඒදී ඒ ආකාරයෙන්ම දැකීම කරන්නේ විඥාණයෙන් නෙමෙයි ප්‍රඥාවෙන්. එතකොට ප්‍රඥාව කියන්නේ සංස්කාරයක්. දැන් විඥාණයට බුදුරජාණන් වහන්සේ තෝරලා තියෙනවා විඥානාති විඥානාති කෝ භික්කවේ තස්මා විඥානන්ති වොච්චති. මහණෙනි මේ වෙනස දකින වෙනස අඳුන ගන්න වෙනස දැනගන්න ස්වභාවය විඥානය කියලා කියන්නේ. ඒකේ උදාහරණයක් තියෙන්නේ ලුණු, ඇඹුල්, තිත්ත, කහට මේවා ඔක්කොම අපි හඳුනගන්නේ දැනගන්නේ විඥානයෙන් කියලා. එතකොට <coughs> දැන් අපි සාමාන්‍යයෙන් අපේ විඥානයේ අපිට සම්බන්ධ වෙලා තියෙන කොහොමද කියන එක අපි මෙන්න මෙහෙම තේරුම් ගනිමු. දැන් ඔන්න දැන් මනුස්ස ලෝකෙට අපි ආවනේ. ඒ කියන්නේ අපි කලින් ආත්මික කොහේ හරි ඉපදීලා ඉඳලා අපි චුත වුණා. චුත වෙලා දැන් චුත වෙච්ච ගමන් අපි උපදින්නේ නැහැ. අපිට කර්ම ඊට අදාළ කර්ම විපාක ඇදිලා නැත්තම්. අපි චුත වෙන්නේ කර්ම විපාකයකට අනුවයි. අනුවයි. දැන් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ කියනවා චුතුපපාත ඥානය කියලා ඥානය. ඒ ඥානය විස්තර කරන කර්මානුරූපෝ සත්‍යය උපදින ආකාරයත් කර්මානුරූපෝ සත්‍යය චුත වෙන ආකාරයත් දකිනා නුවණ. එහෙනම් අපි සියලු දෙනාම මේ ජීවත් වෙන ජීවිතය තුලින් මැරෙන්නේ <clears throat> අපි රහත් වෙලා නැති තාක් මැරෙන්නේ චුත වෙන්නේ ඒ විඥානේ කාර්බාන රූපය. ඒකේ තේරුම එහෙනම් අපි ගත්තොත් සනික මරණ සිද්ධ වෙනවා. අපි ගත්තොත් උන්න අපි ගත්තොත් එයා ප්ලේන් එකක යනවා. කඩාගෙන වැටෙනවා. එක්කෝ කෝච්චියට අපේ අනපේක්ෂිත විදිහට අවු වෙනවා. එයා දන්නේ නැහැ. ඒ සනික මරණ සිද්ධ වෙනවා. සමහර අවස්ථාවලදී කෝමයක වගේ හැදිලා මේ විශ්විතාලේ ඉඳලා මැරෙනවා. ඒ මොන මරණ සිද්ධ වුණත් මේ වර්තමාන විඥානයේ ක්‍රියාකාරීත්වයක් යම් විදිහකින් තියනවාද ඒ කියන්නේම කර්මාණු රූපව. අවසාන මොහොතේ තියෙන එක පමණයි. ඒ අවසාන මොහොතේ දැනෙන්නේ මේක. කර්මාණු රූපව. ඒ කියන්නේ දැන් ඒක මම විස්තර කරන්න එතකොට තේරෙනවා මේක. කර්මාණු රූප මේක වෙන්නේ කොහොමද කියලා. දැන් විඥානය අපි හය ආකාරයයි කියවනේ. එහි සෝන. ආයතන වලින්. මේ හය ආකාර විඥානයක් ඇති වෙන්නේ උවමනා කරන මේකේ බේස් එක. ඒ කියන්නේ මේකේ පදනම අපි ඉස්සෙල්ලා විග්‍රහ කරගන්න ඕනේ. මේක දැන් මේ කාරණේ විග්‍රහ කරගත්තොත් සෑහෙන Tamanට හරි ප්‍රයෝජනයි. ඒ කියන්නේ දැන් අපි බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා නාම රූප පත්‍ය සලායතන. ඒ කියන්නේ මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන හයම තියෙන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. ඒ එතකොට අපි තේරුම් ගන්න ඕනේ ඇස නාම රූප නිසා හැදුණු එකක්. කය කන නාම රූප නිසා හැදුණු එකක්. නාසය නාම රූපෙන් හැදිච්ච එකක්. දිව නාම රූපෙන් හැදිච්ච එකක්. කය නාම රූපෙන් හැදිච්ච එකක්. මනස නාම රූපෙන් හැදිච්ච එකක්. දැන් මේක තවත් තේරුම් ගන්න අපි කිව්වොත් මෙහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මව කුසේක විඥානයක් පිහිටනවා කියන. දැන් අපි අනිත් සත්ත්ව ලෝක ගැන කතා නොකර. කියන්නේ සෝනස් කියන්නේ පටිච්චසමුපාදය අනුව අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර. ඒ විස්තර නෙමෙයි යන්නද විඥාන ගැන කියන්නේ. දැන් මනුස්ස ලෝකේ විඥානය ගැන අපි දැන් කතා කරමු මොන මනුස්ස ලෝකේ මව කුසක විඥානය පිහිටියා. විඥානය පිහිටියාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ උපත සිද්ධ වෙන්න පඨවි යාපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. කියන කරුණු 6 ධාතු 6 පිළිටන්න ඕනේ කියනවා. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ අපිට තේරෙනවනේ. සතර මහා ධාතු. ආකාශ කියලා කියන්නේ එතන තියෙන ඉඩ කඩ ස්පේස් එක. එතකොට එතනින් තමයි අර විඥානය විඥානය ඔන්න ආයතන විඥානයේ ධාතු හතරයි පිහිටියා. අවකාශය තුල. මව කුසේ පිහිටියා. ඊට පස්සේ මේ විඥානයයි ක්‍රියාකාරීත්වයේ තියෙන තනිකරම කර්මානුරූප බලපෑම. ඒ කර්මානුරූපනේ චුත වුනේ. කර්මානුරූප උපන්න. ඒතර භවං ගැන යනවා එතනට. ඔව්. එතකොට දැන් යාදී භවයට අදාළ තිබිච්ච යම් අංගයක් නැද්ද? යම් ගති ලක්ෂණ නැද්ද ඔක්කොම එතනට යනවා. භවංග. ඔව්. ඒතර භවයට අයිති ගති ලක්ෂණ යාට තිබ්බද අර විඥාණයත් එක්ක තමයි යන්නේ. විඥාණයත් එක්ක ගිහලා දැන් එතකොට විඥාන හුදකලා නෑනේ සතර මා ධාතුත් එක්ක එකතු වෙලා ඉන්නේ. එතකොට එතන තමයි නාම රූප වැඩින්නේ. නාම රූප හැටියට වැඩින්නේ මොනවද? නාම රූප ප්‍රත්‍යයෙන් හට ගන්න දේවල් ටික. ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස. එතකොට අපි අමතක කරන්න හොඳ නෑ. දැන් විඥානේ මව කුසේ පිහිටියා. දැන් අපි ඒක මතක තියාගමුකෝ. එතකොට දැන් මව කුසේ උන්නේ බබා හැදෙනවා කියමු දරුවෙක් හැදෙනවා කියමු. දරුවා කියලා ඒ කියන්නේ නාම රූපයන්ගේ වර්ධන. වර්ධන. නාම රූප වර්ධනය කියලා වෙන්නේ මොකද්ද? ආයතන හය හැදෙන එක. එතකොට ආයතන හය තමයි හැදෙන්නේ. ඇස් දෙකක් හැදෙනවා මව කුසේ. කන් දෙකක් හැදෙනවා. නාසයක් හැදෙනවා. දිවක් හැදෙනවා. කයක් හැදෙනවා. මනසක් හැදෙනවා. මනසක් හැදෙනවා. එතකොට දැන් විඥානේ පිහිටිට පස්සේ මේ ආයතන 6. එතකොට මේ ආයතන 6කින් යුක්ත ඔන්න දරුවා උපන්න කියමු. ඔන්න දරුවා උපන්නට පස්සේ දැන් අපි ආයෙ මතක තියාගන්න ඕනේ මුල. මොකන්ද විඥානයක් පිහිටියා සතර මහා ධාතුත් එක්ක අවකාශය තුල ඒකේ නාම රූප හැදුණා ආයතන 6 හැදුණා. එහෙනම් ආයතන 6ෙම අර විඥානි බලපෑම තමයි තියෙන්නේ. එතකොට ඇහෙත් අර විඥානේ පිහිටනවා. අර බව අංගවල තිබුණ විඥානේ. අර කර්මානුරූපව හැදිච්ච විඥානේ භවයේ අංගයන් සහිත සහිත භවයේ ගති ලක්ෂණ සහිත දැන් එයා කාම භවය නිසා කාම භවයට අද ගති ලක්ෂණ සහිත විඥානේ තමයි තියෙන්නේ එතකොට මේ විඥානීය පාදක කරගෙන තමයි මෙයාගේ ආයතන හැදුනේ ඇස කන නාසය දිවකය මනස ඒ නිසා අර ඇහි විඥානේ එයාගේ විඥානේ පිහිටනවා කනෙත් එයාගේ විඥානේ පිහිටනවා නාසෙත් පිහිටනවා දිවෙත් පිහිටනවා කයෙත් පිහිටනවා මනසෙත් පිහිටනවා එතකොට දැන් මෙයා දැන් ඒක බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ දැන් මේ විඥානේ පීඩන ස්වභාවයෙන් යුක්තයි. දැන් මනස තියෙනවනේ. එයි. දැන් ඇස කන නාසය දිවකය සරි <coughs> කියන පහයි මනසයි හයනේ. එතකොට මේ මනස මේ පහටම සම්බන්ධයි. ඒ කියන්නේ ඇහැටත් මනස සම්බන්ධයි. කනටත් මනස සම්බන්ධයි. නාසයටත් මනස සම්බන්ධයි. දිවටත් මනස සම්බන්ධයි. කායටත් මනස සම්බන්ධයි. මනසේ ක්‍රියාකාරීත්වය ඒක ඒක මනසේම අයිති එකක්. එතකොට මේ මානසික ක්‍රියාකාරීත්වයට කියනවා මානසිකාර කියලා. එතකොට මානසිකාර වීම ඇසට ඇසට සම්බන්ධ වෙලා තිබුණ නැත්නම් අර විඥානේ වැඩ කරන්නේ. ඒකයි බුද්ධ දේශනාවේ තියෙන්නේ හරි ලස්සනට ඕක විග්‍රහ කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා හත්තිපදකම සූත්‍රයේ. ඒකෙදි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විග්‍රහ කරනවා මේ මේ භික්ෂුන් වහන්සේලාට ආයුෂ්මත් ආයුෂ්මත් මහණෙනි මේ ඇස් හමුවට රූපේ ආවේ නැත්තම් ඇහැ පෙනුනත් විඥානය හටගන්නේ නැහැ කියලා. ඊළඟට කියනවා රූපේ ඇස් හමුවේ තියෙනවා ඇහැ බිඳිලා නම් විඥානය හටගන්නේ නැහැ කියනවා. ඇයි අර විඥාන ප්‍රත්‍යයෙන් හටගත්තු නාම රූපෙ විතර වැඩ කරන්නේ වැඩ කරන්නේ. වැඩ කරන්නේ ඇයි බිඳිලා නම් විඥාන හටගන්නේ නැහැ කියනවා. එතකොට විඥානය හටගන්න නම් ඇහැයි රූපයයි එකට එකතු වෙන්න ඕනේ කියනවා. එකතු එකතු වුණ ගමන් විඥානේ පහළ වෙනවා කියනවා. විඥානේ පහළ වෙච්ච ගමන් ආයෙ අර පරණ ලෝකෙට උමනාද එයාගේ හැදුනා වෙනවා. ඒකට කියන්නේ ස්පර්ශය කියලා. ස්පර්ශය කියලා පස්ස කියන්නේ පස්ස දැන් ඔය අපි සාමාන්‍යයෙන් මෑත විවාහය වෙනෝනේ ගැටීම කියලා. ගැටීම කියන වචනේ ඒකට සම්බන්ධ කරන්න බෑ. ඒකේ තේරුම තින්න සංගති පස්ස සංගති සමவாயෝ කියලා තියෙන්නේ. ඒකට එකතු වීම. ඒකට සම්බන්ධ වීම. එතකොට ඇහැයි රූපයයි එකතු වෙච්ච ගමන් විඥානය පහළ වෙනවා. එතකොට විඥානයේ ඇහැ රූපය තමයි එතන තියෙන්නේ. කනයි ශබ්දය එකතු වෙච්ච ගමන් විඥානය පහළ වෙනවා. එතකොට විඥානයේ මේ මේ කනයි ශබ්දය තමයි තියෙන්නේ. මේ විදිහට දැන් ඇහෙත් විඥානය හට ගන්නවා, කනෙත් හට ගන්නවා, නාසෙත් හට ගන්නවා, දිවෙත් හට ගන්නවා, කයෙත් හට ගන්නවා, මනසෙත් හට ගන්නවා. ඒ කියන්නේ ස්වයංහන්ස විඥානය කිව්වම දැන් මෙතන තේරුම් කරගන්න සමහර අයට මේක කියනවා විඥානය ඔක්කොම කියලා කියනවා මේක තියෙන්නේ හේරද වස්තුවේ කියලා කියනවා. සමහර කට්ටිය කියනවා මනසේ ඒක ඒක පොත්වල තියෙනවා. ඒතර ස්වයංහන්ස කියන්නේ මේ හට ගැනීම වෙන්නේ එතන නෙවෙයි, ඒ ඉන්ද්‍රිය හටගන්නේ. ඉන්ද්‍රිය තුලේ හටගන්නේ. නැතු මේ මොකද සමහර අය කියන්නේ කොහොමද මුලේ තිබ්ම කියන එක වෙනත් විඥාන කියන එක වෙනත් දෙයක් කියලා. හරිද වස්තු? ඔව් සමහරු කියනනේ හිත තියෙන්නේ හරිද වස්තුවේ. ඒ මොකද හේතු ඒකට හේතුව මේකයි. මං හිතන්නේ අර දැන් ආශ්‍රය කරගෙන දැන් සිත පවතින යමක් ආශ්‍රය කරගෙනද. දැන් අභිධර්මයේ කියන්නේ වස්තු රූප හයක්. ඒකට ඇස කන නාසය දිව කය හදය. හරිද? ඔව් ඇස කන නාසය දිව කය හදය කියනවා. එතනදී හදය කියලා දැම්මම දැන් අර සිත පවතින තැන් හයක් තමයි ඒ කියන්නේ වස්තු රූප හයක්. එතකොට ඇසත් සිත පවතින තැනක් කියලා කියනවා. නාසිත කියනවා. එතකොට මේගොල්ලෝ ගොඩක් අයට වෙන්නේ ඒ ඇස කන නාසය දියක මනස කියන එක අතහැරලා අතහැරලා දාලා ගන්නවා. එතන මේ අරවිදි වස්තු රූප හයක් තියෙනවා. වස්තු රූප එකක් නෙමෙයි. ඔතන තමයි වරදින්නේ. මොකද කිලිම කියන්නේ අපි බලන්න ගන්නවා හෘද වස්තු රූපය කියලා ගන්නවා. අර ඉතුරු ඒව දැන අර කියන්නේ මේ චක්කුසෝත ගාන ජීවා කාය කියන එකත් ඒවත් වස්තු රූප. ඒවා අමතක වෙනවා ඒක. ඒකයි වෙන්නේ. එතකොට මහත්තයා මේක අපි මම කිව්වේ කල්පනාවෙන් මේක ඉගෙන ගන්න ඕනේ වැදගත් කාරණේ. දැන් ඕන්නේ දැන් මම කියවනේ දැන් ඕන්නේ දැන් විඥානයේ ක්‍රියාකාරීත්වයක් ඕන්නේ දැන් ඇති වෙනවා. ඇහෙන් රූපයක් දකිනකොට ඇහැ බිඳිලා නැත්තම් ඒ කියන්නේ නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් වැඩ කරනෝනේ ඇහැ බිඳිලා නැත්තම්. මානසිකාරය වැඩ වැඩ කරනෝනේ. එතකොට ඒ රූපේ දැක්ක ගමන් ඔන්න විඥානේ පහළ වෙනවා. එතෙන් ස්පර්ශය ඇති වුණා. ස්පර්ශය දැන් ඇහැම ගම්මු මෝල් කරගෙන දැන් අපි ගමු ඔන්න කෙනෙකුට ඇහැ කෙනෙකුට යාගේ ඇහැ ඉස්සරහට ඔන්න මේ පේනවා කියමු රෝස මලක්. ඔන්න ඊට පස්සේ රෝස මල පේනකොට දැන් ඔන්න දැන් ඇහැ හොඳට තියෙනවා. ඇහැ ඉස්සරහට රෝස මලක් මෙයා. ඒ රෝස මල ඡායාව ඔන්න ඇහැට වැටුණා. එතකොට ඇහැයි රූපයයි එකතු වුණා. ඒක තමයි විඥාණයෙන් මේක හඳුනගත්තා. විඥානාතීති විඥාන. විඥාණය මේක දැනගත්තා. ඔන්න ස්පර්ශය ඇති වුණා. ස්පර්ශය ඇති වෙච්ච ගමන් සංඥාව ඇති වෙනවා. එතකොට අපි මතක තියාගන්න ඕනේ සංඥාව ඇති වෙන්නකොට අර තුන ක්‍රියාත්මකයි. ඇහි රූපයයි විඥානය තුනේ ක්‍රියාත්මක වීමේ ඵලයක් තමයි සංඥාව. එතකොට සංඥාවට එකතු වෙන්නේ නැති අර භවංග පෙරපුරුදු ඒක තමයි. එනේ එතකොට දැන් මම කියන්න හදන්නේ ඔන්න දැන් ඵලයක් තමයි සංඥාව. ඔන්න රෝසමල් කියලා අඳුනගත්තා. දැන් අපි කියමු දැන් රෝසමල් අඳුනගත්තට පස්සේ දැන් මෙයාට හිතන ගියාම මෙයාගේ මෙයාගේ නැත්තම් තාත්තා නැත්නම් අපි කියමු මෙයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් එයාට රෝස මල දීලා එයා එයාව දාලා ගියා කියමු. එතකොට රෝස මල දැක්කම මතක් වෙන්නේ එයාට විරහ දුක ඉන්නේ. අපි එහෙම <laughs> කියමු. එතකොට දැන් මෙයාට දුක හැදෙන කාරණාවක් මෙයාගේ මනසේ තිබුණා. සංස්කාරයක් හැටියට තිබුණා. ඒතර මේ සංස්කාරය තමයි භවංගිරිට උදව් කළේ. ඒ සංස්කාරය තමයි උදව් කළේ. උදව් කළේ. එතකොට දැන් අර මේ මෙයාට රෝස මල දැකගම අනේ මේ වගේ මලක් දීලානේ අරයා මාව දාලා ගිය කියලා මොකක් හරි දෙනවා ඔන්න විඳීම හටගත්තා. දැන් ඔන්න එයාට ඇති වෙන දුක් වේදනාව කට ගන්නවා දැන්. දැන් මෙයා දුකක් හටගත්තා. දුකක් හටගත්තාම දැන් එයා තව දුරටත් හිතනවා අනේ මෙයා මට හම්බුන්නේ නැහැ නේ මෙයා මාව දාලාගෙන ඊට පස්සේ හිතන්න පුළුවන් මේකගෙන් මම පලි ගන්නවා. දැන් ඔන්න සංස්කාරයක් උපද්දවනවා පලි ගැනීම. එතකොට මේ ඔක්කොම වෙද්දි ඇහි රූප විඤ්ඤාණ තමයි වැඩ කර කර තියෙන්නේ. ඇහි රූප විඥානය වැඩ කර කර තියෙන එකට හඳුනගත්තා. ඇහි රූප විඥානය එකතු වෙ තියෙන එකට වින්දා. ඇහි රූප විඥානය එකතු කරගෙන චේතනා පහල කරනවා දැන් මෙයා. චේතනා පහල කරනකොට චේතනා පහල කරනවා කියන විපාකයක් විඳින්න කර්මය හැදෙනවා. ඒ කර්මය හැදෙනකොට ඒ කර්මයට අනුව අර විඥාන වෙනස් වෙනවා. එතකොට වෙනස් විඥානේ වෙනස් වෙන්නේ අතන ඵලයක් නෙමෙයි චේතනාවෙන් කරන්නේ. චේතන චේතනාවෙන් කරන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චේතනාම්බිකේ කම්මං වදාමි. චේතනාව තමයි කර්ම වෙන්නේ. චේතයිත්වා කම්මං කරති කායන වාචය මනස. චේතනාවෙන් තමයි සිත කය වචනේ මේවල වැඩ කරන්න කියලා. දැන් එතකොට දැන් අපිකම දැන් මෙහෙම කළා දැන් මෙයාට පලිගන්න හිතනවා කියලා. දැන් පලිගන්න හිතනවා එයා එක්ක වෙන ගර්ල් කෙනෙක් එක්ක ආල්ලා ඒ කියන්නේ දැන් එයා ඉරිසියාවෙන් ඉන්නවා මොනවා හරි දැන් කොඩි වෙන කරන මොනවා හරි කරනවා කියමු දැන් මෙයා. මෙයා කරන කරන්න දැන් අරයට ඒකෙන් පීඩාව යනවා කියමු. පල්ලි ගන්නවා ඒක ආයෙ ටෙලිෆෝන් කරලා බයිනවා උඹ තියන්නේ උඹ මට මෙහෙම කළා කියලා බයිනවා කියන්නේ. එතකොට දැන් අරිය කම්පාවටපත් වෙනවා කියමු ඊට පස්සේ යාගේ ගර්ල්ට කෝල් කරලත් බයිනවා කියමු. ඔව්. ඒ කම්පාවටපත් වෙනවා කියන්නේ මේ ඔක්කොම සිද්ධ වෙනකොට සිද්ධ වෙලා මම ಜಾති දාති පල්ලි ගන්නවා මම ඉන්න දෙන්නේ නැහැ යහතින් කියලා කියනවා කියමු. එතකොට හොඳ අකුසලයක් රැස් වෙලා මෙයාගේ චේතනාව තුල. දැන් අර ඇහි චක්කු විඥානේ දැන් කර්මයකට යටත් වෙලා තියෙන්නේ. දැන් ඒක තමයි භවංගී. ඊට පස්සේ ඊට අනුකූල හැදෙන එකට එයාට පාලනය කරන්න බෑ ඊට පස්සේ. ඇයි පාලනය කරන්න බැරි එකේ ආත්මයක් නැහැ. තමාගේ වශයෙන් පිහිටන්න බෑ. ඒකයි මේකෙන් ගැලවෙන්න අමාරු. දැන් බලන්න ඒක අකුසලයි සිදු වෙනවම ඒක නවත්තන්න බෑ අපිට අපට අදින්න බෑ. ගැලවෙන්න අමාරු ඒකයි. දැන් ඊට පස්සේ එහෙම වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි චේතනා පහල කොට කරන ලද කර්මයේ විපාක නොදී අවසන් වෙන්නේ නැහැ කියනවා. එක්කෝ යාට ඒක විපාක දෙනවා මෙලොව ජීවිතේ කොටසක්. එහෙම නැත්නම් යාට ඊළඟ ජීවිතේ විපාක දෙනවා. එහෙම නැත්නම් ඊළඟ ඊළඟට එහෙම නැත්නම් යාට නිවන් දකින ධාති දක්වා එනවා. තියෙනවනේ ditta dhamma vediniya, upapajja vediniya, aparapari vediniya වශයෙන් එනවා. එතකොට මේ ස්වභාවයෙන් යුක්ත වූ දෙයක්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් යා මැරෙනකොට එතකොට ඒ අර කර්මානුරූපව සකස් වෙච්ච විඥානේ තමයි උචුත වෙන්නේ. දැන් දැන් ඇහෙන් අහා ඉන්නකොට කනින් ආග්‍රහණය කර නාසයෙන් ආග්‍රහණය මේ ආග්‍රහණය කර කර ඉන්නකොට කනින් අහා ඉන්නකොට ඇහෙන් රූප දැක දැක ඉන්නකොට දිවෙන් රස විඳ විඳ ඉන්නකොට කයින් පහත ලබන අතරේ අපි මනසින් වෙනම ඕක ලෝකේ හදාගෙන ඉන්නේ. එමනේ හැම තිස්සෙම තියෙන කර්මානුරූපව වෙනස් වෙවි තියෙන විඥානයක්. එතකොට එතකොට දැන් කර්මානුරූප වෙනස් වෙවි කියන විඥානයක් නෙමෙයි දැන් තියෙන්නේ. ඔහොම තියදී අපි කියමු ඔන්න යා මුණින් අතට වැටුණා ඉස්සලා. නොන සීහ නැති වුණා. නමුත් අර විඥානික ක්‍රියාකාරීත්වය එහෙම තියෙනවා. සීහ නැතුණක් තියෙනවා. තියෙන විඥානික ක්‍රියාකාරීත්වය තියෙනවා. එතන නිකන් ස්ටෝ එකක්. ඒ කියන්නේ ගැප් වෙලා වගේ තියෙනවා. නේ නේ. අර කර්මානුරූප හැදිච්ච එකනේ තියෙන්නේ. කර්මානුරූපව හැදෙන්නේ. එතකොට කර්මය තමයි ස්ටෝ එක. ස්ටෝ එක. කර්මානුරූපව තමයි ඒක හැදෙන්නේ. කර්මයට ඒක ඒක සංස්කාරය. ඒක සංස්කාරය පොඩි. එතකොට අපි ගත්තොත් භවයේ Tamange පුරුදු ඊළඟට Tamange ගතිගුණ, ගති ලක්ෂණ ඔක්කොම සම්බන්ධ විඥාණයට නෙමෙයි. සංස්කාරයට. එතකොට සංස්කාරයේ බලපෑම තමයි මත තමයි විඥාන ක්‍රියාකාරී සම්පූර්ණ වෙනස් වෙන්නේ. දැන් අපි ගත්තොත් ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආර්ය ස්ථාංගික මාර්ගය කියන්නේම සංස්කාරයක්. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ගත්තත්, සම්මා වාචා ගත්තත්, සම්මා කම්මන්ත ඒ ඔක්කොම ක්‍රියානේ. සම්මා ආජීව ගත්තත්, සම්මා වායාම ගත්තත්, සම්මා සති, සම්මා සමාධි. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරන මහණෙනි හේතුඵල ධහමෙන් හටගත්තු දේවල් අතර ඒ කියන්නේ සංකත දේවල් සංස්කාර අතර ආර්ය ස්ථාංගික මාර්ගය තමයි කියනවා අග්‍ර. ඇයි? ඒකට විතරයි සංස්කාර නිරුද්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ සෝයනස කියන්නේ විඥාණයෙන් ඇති වෙන්නේ සංකත දෙයක්. සංකත දෙයක් හටගන්නේ. ඉතින් ඒක ඒක වෙනස් වෙනවම. ඔව්. එතකොට ඒක දැන් එතකොට දැන් විඥාණයෙන් දැන් සංකත දෙයකින් තමයි විඥාණය හටගන්නේ. හටගන්නේ. එතකොට මේ විඥාණය වෙනස් වෙවි තියෙන්නේ තර සංකත දෙය අනුව. දැන් අපි කරන්නේ අපේ මේ ක්‍රියාකාරීත්වය තුළ තියෙන්නේ නැවත නැවත විඥානේ හටගන්න සංකතේ දුක පිණිස හටගන්න ඕන දේම අපි කර කර ඉන්නවා. දැන් අපි යම් විදියකින් මේ කර කර ඉන්න එක නවත්තලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගය කරන්න ගත්තොත් ඒ සංකතයට පුළුවන් අර විඥානේ උපතක් කරලා යන ස්වභාවය නැති කරන්න. දැන් අර වෝතප්පන කියන තැනට එනවා. ඒ හරියට එනවා. දැන් අපි දැන් අභිධර්ම ක්‍රමයට ගත්තොත් දැන් වෝතප්පන කියලා කියන්නේ නිකන් යමක් වැඩකට බාර දුන්නා වගේනේ. ඒ කියන්නේ දැන් සම්පටිච්ඡන සම්තිරණය කළා ඕන එකක් කරගන්න බාර දුන්නා වගේ. ඊට පස්සේ තමයි සූස් ගාලා ජවන් හත යන්නේ. අපි ධර්ම කරනවා. ගියපු ගමන් කර්මෙනේ. කරා ගියපු ගමන් කර්ම. කර්මෙනේ. එතකොට දැන් දැන් කොහොමද ජවණයකින් තොරව මුකුත් කරන්න බෑනේ. ඒතර ජවණය කියලා කියන්නේ බල සම්පන්න කියන එක. ස්පීඩ් කියන අර්ථය නෙමෙයි තියෙන්නේ. වේග නෙමෙයි එතන. වේග නෙමෙයි තියෙන. බල සම්පන්න කියන එක තියෙන්නේ. ඔව්. එතකොට ඒ කියන්නේ විපාකයක් උපද්දවන්න පුළුවන් කියන එකේ තේරුම. දැන් සාමාන්‍යයෙන් අපි කියලා සංකීර්ණ. ඒක තීරණයක්. දැන් සාමාන්‍යයෙන් අපි Java කියලා කියන්නේ වේගෙටනේ. වේගෙට. වේගෙට. ඉතින් අපි හිතන්නේ නිකන් මේ වේගය වගේ කියලා. මතිතේ වේගය නෙමෙයි මේ කියන්නේ. ඒ හත ඉක්මනට යනවා කියලා. නෑ නෑ මේ වේගය නෙමෙයි කියන්නේ. මේක කියන්නේ බල සම්පන්නකම. එතකොට දැන් මේ බල සම්පන්නකම තමයි චේතනාව. චේතනාවෙන් තමයි මේක වෙන්නේ. එතකොට චේතනාව පහල කරලා දැන් චේතනාව පහල කරගෙන මේක මේ විදිහට කරනකොට අපි ගත්තොත් ආර්ය ශ්‍රාංගික මාර්ගේ වඩනකොට අර විඥාණයට සම්බන්ධ අර භවාංගයේ තියෙන ගති භව ගතිනි සතර පාට ඇදිලා මේක. මේ ගති ඔක්කොම මෙකිලා යනවා. කය ධම්ම ඡේවිලා යනවා. ඒ ඡේවිලා යනකොට දැන් ඒක වෙන්න නම් අර එයාගේ ඊට අනුකූලව එයාට මේක මේ තමා තුළින් සිය උපද්දවලා ඒක දැකීමේ හැකියාව වෙන්න ඕන. ඒක ප්‍රඥාව. එතකොට ප්‍රඥාව පහල කරන්නේ නැතුව අපි හිතුවොත් විඥාණයෙන් තමයි දැනගන්නේ කියලා අපිට ධර්ම මාර්ගය තුළ දියුණුවක් කරා යන්න බෑ. ඒක තමයි සවනසිකේ මුලදිම. සතිය විඥානයේ අවබෝධයෙන් ප්‍රඥාව පේන්න ඕනේ. ප්‍රඥාවෙන්මයි දකින්න ඕනේ. දකින්න ඕනේ කියන එක. දකින්න දකින්න ඕනේ. ඔව් ප්‍රඥාවෙන් දකින්න ඕනේ. හැමතැනම තියෙනනේ. ආයත ආර්ය අෂ්ටාංගික මාර්ගයට එන්න. මාර්ගයට එන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට එන්න එන්න නම් මං කිව්වේ කාර චතුරාර්ය සත්‍ය ගැන මූලික දර්ශනය ඉගෙන ගන්න ඕනේ. දැන් අපි ගත්තොත් අපි කියමු ඔන්න දැන් බුද්ධ දේශනා තියෙන ඉපදීම දුකයි. ඉපදීම දුකයි කියලා තියෙනවා. එතකොට ඉපදීමට තමයි අයිති ඇස කන නාසය දිවකය මනස. එන ඔක්කොම අයිති දුකට. ඉපදීමට තමයි අයිති රූප වේදනා සංඥා සංකාර විඥාන. එන ඒවත් අයිති දුකට. එතකොට ඒකේ තියෙන්නේ කන්දානම් පාතු භාවෝ පංච උපාදානස්කන්ධයන්ගේ පහළවීම ආයතනානම් පටිලාභෝ අසකරනාසී දිවකය මනසේ ප්‍රතිලාභේ මේව තමයි මේ ජරා ජාති දුක. එතකොට මේ දුක තමයි යා ප්‍රඥාවෙන් අවබෝධ කරන්න ඕනේ. ඒ දුක කොහොමද දුකෙන් අවබෝධ කරන්නේ? දුක අවබෝධ කරන්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාව ආйти මාර්ගයට මිසක් දුකට නෙමෙයි. විඥාණයට නෙමෙයි. විඥාණයට නෙමෙයි ආйти. දැන් සීල සමාධි ප්‍රඥා ආйти මාර්ග සත්‍යයට මිසක් දුක්ඛ සත්‍යයට නෙමෙයි. විඥානයයි අයිති දුක්ඛ සත්‍යයට. ඉතින් මේවා විග්‍රහ කරගත්තේ නැත්නම් මේක ඉතින් අපි එක එක විග්‍රහවල පැටලි පැටලි ඔහෙ ඉන්නවනේ. මොකද සොයනස ඔක වෙන්නේ එක එක එක වෙලාවටම ෂණිකවම හට ගන්නවනේ එක එකපාරටම ඇහැ ස්පර්ශය යනවා. ඊට පස්සේ සෝත විඥානය එනවා. ඒතර දිවහයක විඥානය. මේ විඥානයේ ක්‍රියාකාරීත්වය ඇති වෙනව නැති වෙනව ඒ ක්‍රියාකාරීත්වය දැන් අපි ගත්තොත් ඔන්න කෙනෙක් ටීවී බල බල බත් කරනවා කියමු. ඔව්. ඒතර ටීවී බලනකොට ඇහෙන් රූපෙත් පේනවා. කනින් ශබ්දෙත් ඇහෙනවා. ඊළඟට බත් කනකට යාට සුවඳක් දැනෙනවා. රසක් දැනෙනවා. දැන් අතත් ස්පර්ශ වෙනවා. දැන් එතකොට ඔක්කොම හරි. ඒ ඒ ඒ අතරේ එයා ඒක සිද්ධි වලට ප්‍රතිචාරයක් දක්වනවා hinaවේ. ඊතන මනසත් යට කරනවා. මනසත් යට කරනවා. ඒකයි සෝයන්. ඉතින් ඒක බලන්න අතන මේ විදර්ශනාවෙම බලන්න ඕනේ සෝයන්. ඒක තමයි මම කිව්වේ. ඒක ප්‍රඥාවකින් තොරව. ඒ කියන්නේ ජීවරණ ධර්ම යටපත් කරලා උපදවාගත්තු ප්‍රඥාවකින් තොරව කොහොමද දකින්නේ? ඒක තමයි මම කාලය තිස්සේ කියන්නේ. නීවරණ ධර්මයන් යටපත් කිරීමෙන් දැක්ක යුතු උපදවා ප්‍රඥා උපදවා ගැනීමෙන් තොරව මේ කියන ක්‍රමයට පුළුවන්ද? දැන් ගිය පාරත් අපි කිව්වා ලෙටින් ගෝ කරලා බෑ කියලා. ලෙටින් ගෝ කියලා බෑ කියන්නේ. දැන් ඕන ඕන දැක්ක දැක්ක කියලා අපිට මේක ෂේප් කරන්න පුළුවන්. හැබැයි නාම රූප නිසා මේක හරණ හරණ පැත්තට නැමිලා යනවා. දැන් අඟුලිමාලට අහිංසක අඟුලිමාල වුණා. එයාගේ හැදිච්ච නාම රූප අනුව. යාම රහත් වුණා. ඒ වෙනස් වෙච්ච විදිහට නෝනේ. හැදිච්ච හැදිච්ච විදිහට මේක යනවා. ඉතින් මේක අපි අර හොඳට තේරුම් ගන්න ඕනේ නිසා. දැන් නැත්තම් අර විදිහට හිතාගත්තොත් නෑ මේක මේක මෙහෙමනේ වෙන්නේ කියලා දැන් සාමාන්‍යයෙන් ගොඩක් අයට වෙන්නේ දැන් වෙන බණ භාවනා කරනකොට දැන් මේක මොකක්වත් නැතුව නිකන් බ්ලැන්ක් වෙලා වගේ හිස් වෙලා යනවනේ. එතකොට මෙයා එයා හිතනවා මේක මේ සංස්කාර හටගන්න නැති තැනක් වෙන්නේ නැති මේ මේ හිස් බව. ඒවට තමයි රැවටෙන්නේ. ඒකට හේතුව තමයි ප්‍රඥාව වර්ධනය වෙන ආකාරයට ධර්මයේ ඉගෙන ගත්තේ නැතිකම. ස්වාමීන් වහන්සේ මේකේ බලපෑමක් තියෙනවද තමන් විසින් ඔය පිරිසක් ඉන්න තැනකින් ඉවත් වෙලා තනියම ජීවත් වෙනකොට ඒ වැඩිම පහසුද ස්වාමීන් වහන්සේ මම හිතනවා යාට මේ ගොඩක් පහසුව තියෙන්නේ ගොඩක් දුරටම දැන් 100න් ඉන්න නම් කතාව අඩු කරගන්න ඕනේ ඊළඟට දැන් එකනේ දෙන්නේ කිටිය දැන් බුදුරජාන් වහන්සේගේ කාලේ දැන් අපි ගත්තොත් ඒ රහතන් වහන්සේලා හරියට මහන්සි වෙලා දැන් දැන් අපිට හිතෙන්නේ අනේ නෑ බුදු කෙනෙක් පහළ වුණා නම් අපි නිකන් හිතන්නේ ඔටෝ එකපාරට යයි කියලානේ. මොකද සමහර මහා පුණ්‍යවන්තයන් හරි වේගෙන් මේ ධර්මය අවබෝධ කරලා තියෙනවා. ඉතින් අපිත් හිතනවා ඒ ලෙවල් එකේ මා අපිටත් එහෙම පුළුවන් වෙන්නේ බුදු කෙනෙක් පාලුණා නම් කියලා. එහෙම නැහැ. ඒක තැනක දේශනා කරනවා ඒක ස්වාමීන් වහන්සේ නමක් අහනවා භාග්‍යතුන් වහන්සේ මේ පුළුන් කොට්ට පාවිච්චියට ආවට පස්සේ මේ මාර්ගයේ වඩන අයගේ දියුණුව අඩු වුණා නේද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ වදාළා මේ භික්ෂුව මේ පුළුන් කොට පාවිච්චියට ආවට පස්සේ මේගොල්ලෝ නින්දට ආස කළා කියලා. මීට කලින් ලී කොට්ට පාවිච්චි කරද්දී එහෙම නැහැ කියන පොඩි වෙලාව නිදාගෙන වීරිය ගත්තා කියන්නේ. එහෙනම් මුල් කාලේ රහතන් වහන්සේලා පාවිච්චි කරලා තියෙන්නේ ලී කොට්ට. දැන් අපිට හිතාගත්තා මේක ගත්ත වීරිය. අපි ලී කෑල්ලක් උඩ ඔලුව තියාගත්තාම අපිට අපි දැන් මේ වර්තමාන විට මොන තරම් සුඛෝපභෝගී ඒ විදියට සාමාන්‍ය ලෝකයා මේ ඇදවැටලා තියෙනවද නේ? මොකද අපි පහසු පහසුවනේ හොයන්නේ. අපි පහසුව හොයාගෙන හොයාගෙන ගිහිල්ලානේ දැන් අපි කෙලවරන්නේ නැන්නේ මේ පහසුව හෙවින්නේ. මේ හොයන්න හොයන්න හොයන්න හොයන අපි මේක අන්තයකට වගේ ඇදිලා යනවනේ. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ලී කොට්ට තිබිච්ච කාලේ තමයි කියන ගොඩාක් මේක අවබෝධි ගොඩක් ඇති කරගත්තා. ඒකෙන් තේරෙනවා ගොඩාක් වීරිය කළා තියෙනවා. එතකොට ඒ කාලේ ගෝසිංග සූත්‍රය වගේ ඒවා තියෙනවා වීරිය කරපු විදිය. ඒකේ බුදුරජාන් වහන්සේ දවසක් අහනවා අනුරුද්ධ කිම්බිල ආනන්ද ආදී ස්වාමීන් වහන්සේලා මේ භාග්‍යතුන් වහන්සේ එතනට වඩිනවා. උන්වහන්සේලා ඉදින්න තැනට. ආනන්ද මහණෙනි ඔබ කොහොමද ගත කරන්නේ? ස්වාමීනි අපි ගත කරන්නේ මෙහෙමයි කියනවා. අපි සතියක් කතා කරන්නේ දවස් නේ දවස් පහක් කතා කරන්නේ දවස් පහක් කතා කරන්නේ අපි 100 වඩමින් වාසය කරනවා. අපිට වතුර එකක් බර වැඩි නම් උස්සගෙන යන්න අපි අතින් කතා කරනවා කටින් කතා කරන්නේ නැහැ ඊළඟට අපි එක දවසක් තියාගන්නවා කියනවා. තුන්යම් රාත්‍රිය අපි ධර්ම සාකච්ඡාවේ යෙදিলা ආවාස කරනවා කියන එක රාත්‍රිය. එතකොට දැන් බලන්න මේ භාග්‍යතුන් වහන්සේ <coughs> ශාසනයේ පැවිදි වෙච්ච භික්ෂු සංඝයා හික්ම වූ ආකාරය. දැන් ඒවා ඉවරයි. මේ යුගය ඉවරයි. එතකොට දැන් තියෙන්නේ දැන් මං කියේක දැන් අපිට මේ උගන්වපු විදියවත් අපි දැන් දන්නේ නැහැ. අපි දන්නේ නැහැ සර්. ඊළඟට ඒ කාලේ මුල්ම කාලේ සියලුම භික්ෂුන් වහන්සේලා මේ මූල කර්මස්ථානයේදී පාවිච්චි කළේ අසුබේනේ. අසුභ භාවනාව තමයි මාස ගාන පුරුදු කර කර පුරුදු කර කර හිත විරාගී කරන්න උදව් කළේ. මොකද එහෙම තමයි මේ මේ විඥානීය ක්‍රියාකාරීත්වයෙන් මේ ගැට ගැලවෙන්න තියෙන්නේ. මොකද දැන් බුදුරජාණන් වහන්සේ විඥානයේ උපමාවක් දේශනා කළා. මොකක්ද උපමාව? මහණෙනි මේ මේ දල්ලින් පැලවෙන බීජ, පුරුකෙන් පැලවෙන බීජ, ඇටෙන් පැලවෙන බීජ, මුලෙන් පැලවෙන බීජ, කඳෙන් පැලවෙන බීජ කියලා බීජ වර්ග පහක් තියෙනවා කිව්වා. මහණෙනි මේ බීජ වර්ග පහම හිටවන්න තියෙන්නේ පොළවේ කිව්වා. පොළවේ හිටෙවට පස්සේ වතුර දානවා කිව්වා. වතුර දැම්මට පස්සේ වතුරෙන් තමයි අර පොළොව තෙත් කරන්නේ. ඒ පොළොව තෙත් වෙන්න ඕනේ අර බීජයට පෘථිවිසාරි ගන්න. එතකොට බීජෙත් තෙත් වෙනවා පොළොවත් තෙත් වෙනවා. පොළවේ ඇතුළේ බීජ ඉන්නේ. බීජ ඉඳිවට පස්සේ දැන් අපි ගත්තොත් බීජයක් හිටවනවා අපි. බීජයක් පැල කරලා අපි වතුර දානවා. අතු දැන් පස්සේ බීජෙත් තිබෙනවා, පසත් තිබෙනවා. ඒ තෙත ඒ තෙත ගතියින් තමයි අර පොළවේ තියෙන සාරේ උරා ගන්න අර බීජ හැදෙන්නේ. මුල් ඇදලා බීජ හැදෙන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි විඥානය ওই වගේ ක්‍රියාකාරීත්වකින් යුක්තයි කියලා. එතකොට බුදුරජාන් වහන්සේ විඥාණයට උපමා කළේ බීජය. පළවෙනදී අපි දැන් සිංහලෙන් කියනවා නම් පළවෙන දෙයකට තමයි උපමා කළේ. මොකද උන්වහන්සේ ආර ඔක්කොටම බීජ කියලා පාවිච්චි කරන්නේ. පුරුකෙන් පළවෙන බීජ, පුරුකෙන් පළවෙන බීජ කියන්නේ අත්තටනේ. අත්තට. ඒ පළවෙනදී එතකොට පළවෙන දෙයකට විඥානය පාවිච්චි කළේ උන්වහන්සේ. උන්වහන්සේ දේශනා කරන මහණනි මේ විඥානයේ බීජයක් වගේ කියනවා. ඊළඟට කියනවා වේදනා සංඥා සංකාර රූප. රූප වේදනා සංඥා සංකාර කියන හතර පොළොව වගේ කියනවා. එහෙනම් මේකේ තමයි විඥානේ තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර කියන හතරේ තමයි විඥානේ තියෙන්නේ. තණ්හා සිනියෝ වතුර වගේ තමයි කියන තෘෂ්ණාව. තෘෂ්ණාවෙන් කියලා කියන මේක තිතබරිත කරන්නේ. තෘෂ්ණාවෙන් චිත පරිත කරනකොට විඥානේ වැඩෙනවා. දැන් මම අර කිව්වනේ අර මේ රෝසමල්ලි කතාව ආරං කිව්වනේ මෙහෙම මෙහෙම වෙනවා කියලා. එතකොට දැන් අපි කර්මයක් ක්‍රියාත්මක කරද්දී විඥානේ තමයි ඊට ඕන විදිහට වෙනස් වෙලා යන්නේ. එතකොට විඥානේ වෙනස් වෙන අපිට ඕන හැටියට නෙමෙයි. චේතනා පහල කරලා කරපු කර්මයට අනුව. භවංගයට ඔව් අනුව වෙන්නේ. එතකොට එහෙම වෙනකොට ඒකට කියන විඥානේ වැඩෙනවා කියලා. දැන් බලන්න අපි ඇහෙන් එකපාරට රූපයක් දැකලා දැක්කොත් දැක්ක විතරක් වුණා නම් විඥානේ වැඩින්නේ නැහැ නේ. එතන විඥානේ වැඩෙන්නේ දැකපු තැන ඉඳලා අපි මේක යනවන්නේ කතන්දරේ හදාගෙන. ඊට පස්සේ ගිහිලා ඉතින් නවතින්නේ නැහැ. ඊට පස්සේ සිතෙන්, ඊට පස්සේ වචනෙන්, කයින් දැන් වචනේ දැන් අපි වචනෙන් ගත්තොත් දැන් බලන්න දැන් එක තැනක තියෙනවා මේ දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ කෙරෙහි එක භික්ෂුවක් ඊර්ෂ්‍යාවෙන් හිටියා. ඊර්ෂ්‍යාවෙන් ඉඳලා සාරිපුත්ත මහරහතන් වහන්සේ චාරිකා වඩින්න ලෑස්ති වුණාම උන්වහන්සේ වඩින වෙලාවේ අර භික්ෂුන් වහන්සේගේ සිවුරු කොනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සිවුරු කොන අර භික්ෂුවගේ ඇඟේ ගෑවිලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වද්දිකන් ඉඳලා මෙයා කඩාගෙන වැටුණා. වැටිලා අඬාගෙන ගියා අනේ ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ බලන්න මේ මේ ධර්ම සේනාධිපතින් වහන්සේගේ හැටි මේ මගේ ඇඟේ හැප්පිලා වැටුණ මටත් අඩි බහලා ගියා කිව්වා. <laughs> බුද්ධ කාලේ එහෙම චෝදනා කරා නම් අභූත මේ කල කවර කතාවද. <laughs> ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් දන්නවනේ මේ කවුද මේ තක්කඩ වැඩි මේ කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ බදලා එහෙනම් සාරිපුත්‍රය එන්න කියන්නේ. ඊට පස්සේ ආනන්ද මහරහතන් වහන්සේ යමතැනම ගිහලා කිව්වා අද වඩින්න සාරිපුත්‍රයන් වහන්සේගේ සිංහනාදයක් තියෙනවා කියලා. ඒත් සාරිපුත්‍රයන් වහන්සේ දැන් වැඩියා. වැඩිට පස්සේ දැන් ඇහුවා භාග්‍යතුන් වහන්සේ මේ සාරිපුත්‍ර මොකද මේ මේ මේ වික්ෂුවට හොඳට මේ මේ යනකට ඇඟි හැපිලා ගහලා පෙරලා දමන ගහලා මේ හොඳටම හරි බාලා ගියා කියන්නේ හැබැයිද කියලා ඇහුවා. <laughs> ඉතින් බලන්න මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ තඳුනගන්න බෑ මේ ළඟ ඉඳලා. ළඟ මහාන වෙලා ඉඳලා හඳුනගන්න බෑ. ඊට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියන භාග්‍යතුන් වහන්සේ සතිපට්ඨානේ නොවැඩිච්ච කෙනෙකුට නම් ඕක වෙන්න පුළුවන් කියලා. සතිපට්ඨානේ මනාවකට නොවැඩිච්ච කෙනෙකුට ඕක වෙන්න පුළුවන්. සතිපට්ඨානේ භාග්‍යතුන් වහන්සේ මට වැඩිලා මට මේ මේ මහා පොළොව වගේ කියනවා මගේ ජීවිතේ. මහා පොළොව කියන්නේ කොටනවා, වල් උදුරනවා, කෙල්ල ගහනවා, මල් දානවා, මහා පොළොව ලස්සන කරනවා. නමුත් මහා පොළොවේකට ප්‍රතිචාරයක් නැහැ කියනවා. මම ඒ වගේ කියනවා. මහණෙනි ජලය වගේ කියනවා. ජලයේ කෙනෙක් ජලයට සුවඳ පැන් මිශ්‍ර කරනවා, සමහර ජලයට මුත්‍රා කරනවා, කාර්ල කියලා ගන්නවා. ජලය කිපෙන්නේ නැහැ කියනවා. මේ වගේ උන්වහන්සේ සතර මහා ධාතුන්ගේ ස්වභාවයට උපමා කරලා කියනවා. භාග්‍යතුන් වහන්සේ මේ මේ ලස්සනට ඉන්න කැමති ගෑන ළමයෙකුට හරි පිරිමි ළමයෙකුට හරි මැරිච්ච මලකුණක් හරි බලුකුණක් හරි කරේ දැම්මොත් එයාට කොච්චර අපිරියද කියලා අහනවා. මමත් ඒ වගේ කියන මේ ශරීර දිහා දැකලා තියෙනවා. ඇයි අර ප්‍රඥා ඇසින් බලලානේ. එතකොට දැන් මෙහෙම කියාගෙන යනකොට බුදුරජාණන් වහන්සේ දන්නවා දැන් මෙයා කරදරේ වැටුණා. කියනවා මහා භික්ෂුව ඉක්මනට සමාව ගන්න කියනවා. ඉක්මනට සමාව ගන්න කියන හිස විසහත් කරකට පැලෙන්න ඉස්සෙල්ලා. දැන් බලන්න එතකොට එයාගේ ඉරණමට අර ක්‍රියාවට අනුව විඥානේ ඔක්කොම හැදෙනවනේ. ඔක්කොම හැදෙනවා. ඔක්කොම හැදෙනවා විඥාන කියන්නේ. හැබැයි යා සමාව ගත්තා. හැබැයි ඊට පස්සේ අපි දැන් කොයි විදිහට මොන දුන්නේ කියලා. ඉතින් මේ වගේම සිද්ධියක් තියෙනවා මේ කෝකාලික ගැන. කෝකාලිකත් බේරගන්න හරියට බැලුවා. එතකොට යාගේ දුෂ්ටකමයි මාන්නේ නිසා සමාව ගත්තේ නැහැ. ඉතින් සමාව ගන්නේ නැතුව ඉන්නකොට දැන් බලන්න දැන් යා මනුස්ස ලෝකේ අපි එහෙම කල්පනා කරාට මේ විඥාණයනේ මේක උපතක් කරා ගෙනියන්නේ. දැන් එයා චුත වෙනකොට දැන් අපි ගත්තොත් ඔන්න අපි දැන් ওই භවයට සකස් වෙච්ච විඥානයක් නෙමේ භවපත්‍යා ජාතිනේ. එතකොට භවගාමී විඥානයක් තමයි මෞකසක උපන්නේ. එතකොට දැන් මෞකසක ඉපදිලා කර්මාන රූපව ඒක සකස් වෙවි සකස් වෙවි තියෙන විඥානය තමයි චුත වෙන්නේ. ඒ සකස් වෙවි විඥානේ චුත වෙද්දී දැන් චුත වෙද්දී එයාගේ විඥානීය ක්‍රියාකාරීත්වය තුළ මෙතන ඔන්න හරි වැදගත් කාරණයක් කියනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එතකොට මේ චුතිචිත්තේ. දැන් අපි කොච්චර පින් කළත් වැඩක් නැහැ අපේ චුතිචිත්තේට අකුසලයක් આવොත් එහෙම වෙයිද කියලා. මගේ අදහස එහෙම අපි අවිශ්වාසයක නොසිටිය යුතුයි. දැන් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පෙන්වලා තියෙන්නේ යම්කිසි යම්කිසි ජීවිතයක අවසාන කාලයේ සිටේ ස්වභාවය ගැන හොඳ උදාහරණයක් තියෙනවා. දැන් අපි ගත්තොත් සාරිපුත්ත මහරහතන් වහන්සේට උන්වහන්සේගේ යාළුවෙකුට ධනංජාන කියලා. දවස සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇහුවා එයා හම්බ වෙලා දැන් කොහොමද එයා ධර්මයේ පැත්තට හැදලා ඉන්නේ මේ තිසරණේ පිටලද මේ මාර්ග ප්‍රතිපදා මුත් වඩනෝ සතිපට්ඨානේ පඩනවාද කියලා ඇහුවා අනේ මොකවත් කරන්නේ නැහැ කිව්වා එතකොට ඇහුවා හරි දැන් ඔයා වෙලහිල් දහම් කරන්නේ ඒක ධර්මිකුද එහෙමත් නැහැ කිව්වා මම ওই ධර්මික බලන්නේ නැහැ කිව්වා මට අහුවෙච්ච විදිහට මම බිස්නස් කරනවා කිව්වා අද වගේ ඊට පස්සේ එබැයි මෙයාට පැහැදීම තිබ්බා සාරිපුත්යන් වහන්සේ ගැන ඊට පස්සේ මෙයා දැන් ඔන්න මරණාසන්න වුණා. දැන් ඔන්න චුතිචිත්ත සෙට් වුණා කියමු. දැන් ඔන්න සාරිපුත්ත මහරහතන් වහන්සේට පණිඩියක් කියව වඩින්න කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩියා. වැඩලව ඇයි දනංජානේ මොකද කියලා. අනේ ස්වාමීනි මට ගිනි බැල් පියනවා කිව්වා. ඔන්න දැන් දැන් අපිට වගේ නම් මේක වෙනස් කරගන්න අපි දන්නේ නැන්නේ මොකද්ද කරන්න කියලා. අපි එහෙනම් ඕන අහගෙන ඉන්න කියලා අපි පිළිත් ටිකක් කියුවා. ඊට වඩා ටිකක් අපි දන්නේ නැන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ යගෙන් අහනවා ඔය ගිනි බැල් පේන්නේ නිරේට යන්නයි වාට. ඔයාට හොඳ නිරේද තිරිසන් අපායද කියලා ඇහුවා. ස්වාමී ඊට පස්සේ සාරිපුත් මහ රහතන් වහන්සේ තිරිසන් අපායේ ගුණ කිව්වා. දැන් තිරිසන් අපායේ ගුණ කියන දැන් මෙයාට විඥාණය දැන් පිහිටන්න නියන්නේ නිරේ. දැන් විඥානේ පිහිටන්න යන්න ගති නිමිති පහළ වෙලා දැන්. ඔව්. දැන් ඒක තමයි පේන්නේ. පේන්නේ දැන් ගති නිමිති. එතකොට දැන් බලන්න දැන් අපිට හිතෙන්නේ මේ අවස්ථාවේදී මෙයාව තෝර මෙයාව බේරගන්න බෑ කියලානේ. නමුත් සාරිපුත මහරහතන් වහන්සේ මොකද කරන්නේ? එයාට තිරිසන් අපායේ ගුණ කිව්වා. ගුණ කියලා ගුණ කිව්වන් පස්සේ මෙයා කොච්චරේ සවන් දීම තුල අභ්‍යන්තරයේ යාගේ ජීවිතය තුල සංස්කාර වෙනස් වුණාද කියන්නේ අර ගති නිමිත්ත පේන්නේ නැතුව ගියා. නැතුව ගිහිල්ලා දැන් මෙයාගේ හිතේ දැන් මෙයාට තේරෙනවා මෙයා තිරිසන් අපායට හරි කියලා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා තිරිසන් අපාය උපන්නොත් කොච්චර දුකක්ද සීතලයි පිපාසෙයි බඩගින්නේ මේවා කය කටින් කියාගන්න බෑ මොකක්වත් නැහැ. පෙරේතෙකුත් කොච්චර හොඳද මේ දෙන පිනක් හරි අනුමෝදන් කරන් මේ කවුරු හරි දෙන පිනක් හරි අනුමෝදන් වෙනවනේ සැපක් ලබන්නත් පුළුවන් ඒ නිසා මේ මේ තිරිසන් අපායට වඩා කොච්චර හොඳයිද ප්‍රේතෙක් වෙන එක කියලා කිව්වා. ඒතර මෙයා කල්පනා කළා අනේ ඒක නම් ඇත්ත ස්වාමීනි කියලා. ඕන්න දැන් මෙයා ප්‍රේත ලෝකෙ හිත පිටුවා ගත්තා. දැන් බලන අර ඉන්න තැන ඉඳලා පොඩ පොඩ ගන්න හැටි. ඊට පස්සේ සාරිපුත මහ රහතන් වහන්සේ වදාලා ප්‍රේත ලෝකේ හරි දුකක් කියලා දැන් දුක කිව්ව ප්‍රේත ලෝකෙ. මනුස්ස ලෝකෙට කොච්චර හොඳද කියලා ඇහුවා. මනුස්ස ලෝකෙට පිවිතුවා ගත්තා. ඊට පස්සේ චාතුම් මහරජිකා තාවතින්ස යාමතුසිත නිමාන් රති පිළිවෙලෙන් ගිහිල්ලා බ්‍රහ්ම ලෝකෙට පිහිටෙව්වා. ඒ කියන්නේ කතා කර කරම කතාවෙන්ම නිවන ධර්මයටපත් කළා. සෝනිත් ඔය වගේම අර කතාවක් තියෙනවා මට කතාව වස්තු මතකනේ අර ස්වාමීන් වහන්සේ කෙනෙක් අර තමාට අවබෝධ කරගන්න බැරුණා කියලා බෙල්ල වැලදා ගන්න තත්ත්වයේදී ගිහිල්ලා ඒ අවස්ථාවේදී පහළ වීමක් ආවා. නෑ ඒක මෙහෙම එකක්. ඒක මේ දැන් ওই වගේ ඒ කියන්නේ දැන් සමහර අවස්ථා තියෙනවා උන්වහන්සේලාට දැන් හැබැයි මෙන්න මෙහෙම එකක් පේනවා. මෙහෙම එකක් තේරුම් ධර්මයෙන් දැන් අපි යම් කිසි ක්‍රමයකට නම් මේ මේ ක්‍රියාකාරීත්වය පුරුදු කරලා තියෙන්නේ ඒ ක්‍රමේම තමයි අපිට අවබෝධ කරගන්න උදව් වෙලා තියෙන්නේ. දැන් ওই වගේ මේ සිද්ධි තුනක් වාර්තා වෙලා තියෙනවා දේශනාවල. එකක් තමයි මේ එකක් තමයි සප්පදාස ස්වාමීන් වහන්සේගේ සිද්ධි සප්පදාස ස්වාමීන් වහන්සේ මේ උන්වහන්සේ අවුරුදු 25ක් භාවනා කළා සමාධියක් වෙඩින්නේ නැහැ. අවුරුදු 25ක් භාවනා කළා. සමාධියක් වෙඩින්නේ නැහැ. ඊට පස්සේ <clears throat> කල්පනා කළා මේ මං හරි වැඩේ මම මොකද මේකට කරන්නේ මං ඊට වඩා හොඳයි මම මැරෙනවා නම් කියලා ඊට පස්සේ දැන් මෙයා දිවිනසා ගන්න තීරණය කළා ඉන්නවා ඉන්නකොට සවැත් නුවර සර්පී නයික් ණයක් හම්බ වෙලා දැන් කලයකට දාගෙන ආවා කැලේ ගිහින් දාන්න දැන් ස්වාමීන් වහන්සේ ලෑස්ති. ඉතින් මේ මේ සප්පදාස හාමුදුරුවෝ කිව්වා මේ යාගේ කලින් නම දන්නේ නැහැ මොකද්ද කියලා. ඊට පස්සේ ඇහුවා මේ දැන් මේ මොකද්ද මේ කියලා ඇහුවා. කිව්වා මෙහෙමයි මේ මේ ණයක් කල්ලලා තියෙන මේ කැලේ ආ මට දෙන්න මට දෙන්න මං ගිහින් දාන්නම් කියලා. දැන් මේ හාමුදුරුවෝ මේක අරන් ගියා කැලේට. අරන් ගිහලා දැන් මෙයා පේන තැනකට ගිහිල්ලා කැලේ අස්සට ගිහිල්ලා දැන් ලෑස්ති ණයාලව දෂ්ට කරව ගන්න. දැන් මෙයා අත දැම්මා. ණය කාපි ණයෝ කියලා දැම්මා අත. දැන් නෑ කන්නේ නෑ දෂ්ට කරන්නේ දැන් මේ අත දාන අත හොල්නවා දෂ්ට කරන්නේ නෑ ඇදලා ගත්තා පෙනේ පුප්පන්නේ වීසි කළා දාලා ඇවිල්ලා කිව්වා අයියෝ තමුන්නාසලාගේ බය ණයෙක් නෙමෙයි ගැරන්ඩියක් කිව්වා <laughs> ඊට පස්සේ ස්වාමිනාසලා කිව්වා ගැරන්ඩියක් ඉන්න කොහොමද අපි මේ ණයෙන් යල්ලුවේ කිව්වා මම මෙහෙම මෙහෙම කළා කිව්වා දැන් ඔන්න පැමිණි දැන් අවුනානේ කටෙන් එළි වුණා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කිව්වා බුදුරජාණන් වහන්සේ අදාළ මහණෙනි ගිය ආත්මේ ඔය 16 කිව ණයක් වෙලා ඉන්නේ. ඒකයි කිව්ව දස කරේ නැත්තේ. ඒක තමයි සප්ප 16 කියලා නම වැටුනේ. සර්ප 16. <laughs> ඉතින් ඒ ස්වාමීන් වහන්සේ දැන් අවුරුදු 25ක් මේ භාවනා කරලා මොකක්වත් කරගන්න බෑනේ. චිත්ත සමාධියක් ඇති වෙන්නේ නෑනේ. ඊට පස්සේ කල්පනා කළා මට මේක වැඩක් නෑ. මම මම දිවිනසා ගන්නවා කියලා දැලිපී අතට නම් බෙල්ලේ තිබ්බා. තියපු වෙලාවේ හිත එකඟ වුණා. ඒ ඒ ඊට පස්සේ වැඩපිළිවෙල හැරලා භාවනා කරගන්න ගත්තා අරහත්ත්වයටපත් වුණා. මේකෙන් අපිට එකක් පැහැදිලි. දැන් කෙනෙක් වීරිය කරනවා කියම අවුරුදු ගාණක් වුණ සමාධියක් වැඩෙන්නේ නැහැ. හරියට ප්‍රඥාවක් නියම කරගන්න බෑ. පරිසම්පදාල ගන්න බෑ. නමුත් ඒ අතාරින්න නැතු යනවා කියමු. මෙයාගේ අභ්‍යන්තරයේ තමන්ට නොදැනී යම් සකස් වීමක් තියෙනවා. ඒක විඥානයේ සකස් වීමද ආයතන හයම සකස් වීමක් ආර්ය ශ්‍රාංගික මාර්ගයට අනුව සකස් වෙනවා මෙයාට ප්‍රකට වෙන්නේ කර්ම විපාක නිසා කර්ම විපාකෙ ගෙවිච්ච ගමන් ප්‍රකට වෙනවා ඒකයි වුනේ. දැන් අර ගෝධික හාමුදුරන්ගෙත් තියෙන ගෝධික හාමුදුරු කල්පනා කරනවා මම මම උපතක් නොතබා මොකද ගෝධික ගෝධික හාමුදුරන්ට හත් පාරක් සමාධිය ඇති වුණා හත් පාරම නැති වුණා. ඊර්වසිතව සමාධිය ඇති වෙච්ච කියලා මේ සමාධිය නැති වෙන්න ඉස්සෙල්ලා මම මේක අවබෝධයක් කර යන්න ඕනේ කියලා අවබෝධයක් කර යෑම පිරුණපම එකට සිද්ධ වුණා උන්වහන්සේට. එතකොට ඒ ගෝධිකට වක්කලි හඳුනනට එහෙම සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ওই චරිත තුන තමයි අපිට ගොඩක් සඳහන් වෙන්නේ. හැබැයි හැම එකකදීම පේනවා ඒ විඳවලා තියෙනවා. අවසාන ජීවිතේදී සෑහෙන්න විඳවලා තියෙනවා. මේ ඒ විඳවන්න හේතුව තමයි පෙර ආත්මයේ පැවිදි වෙලා ඉඳිද්දී අනිත් පැවිද්දන්ගේ මාර්ගයේ ප්‍රතිපදාවට කරපු බාධා. ඒ බාධාවත් ඊට ඒ වගේම පුදුම සාගත සිද්ධියන්නේ අර මේ තව එකක් තියෙනවනේ කුණ්ඩ දාන මේ රහතන් වහන්සේගේ සිද්ධිය. ඉස්සනස. ඒකේ තියෙනවා මේ දැන් ඔන්න තරුණෙක් පහන වුණා. මහන මහන වුණාට පස්සේ මේ තරුණයාගේ පිටිපස්සෙන් කාන්තාවක් පේනවා. ඊට පස්සේ දැන් මේ මහරහතන් වහන්සේලාට මේ කාරණේ සැලකලා මෙහෙම කාන්තාවක් පේනවා මෙයාගේ පිටිපස්සෙන් මේක නම් ගැළපෙන එකක් නෙමෙයි කියලා. ඔන්න ඊට පස්සේ විසඳුමන්නේ. ඉතින් රහතන් වහන්සේලා දන්නවනේ මේ කර්මවිපාකයක් කියලා. ඊට පස්සේ මේ හාමුදුරු ටිකක් ගිහිල්ලා පුතජන හාමුදුරු වෙන්නේ නැති. ගිහිල්ලා මේ කොසල් රජුරන්ට කිව්වා රජතුමනි මේ ජේතවනාරාමේ ඉන්නවා මේ නෑ ඉස්සෙල්ලා මේ මේ අනේ පිළිසිට ආනන්ද ගිහිල්ලා කිව්වා සිරිතුමනි දුස්සීල භික්ෂුවක් ඉන්නවා අපිට පන්න ගන්න ඕනේ කිව්වා. කවුද කියලා? කුණ්ඩදාන හාමුදුරුවෝ කිව්වා. මොකද කියලා? කුටිය ගෑණි කියනවා කිව්වා. ඉතින් මේ අනේ භාග්‍යතුන් වහන්සේ මේ දසල නැද්ද කියලා. නෑ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. ආ එහෙනම් ඔබ වහන්සේ ලෝකට අත දාන්න එපා කිව්වා. ඔන්න දැන් මේ හාමුදුරුවෝ ඒ කාලේ සිටියා මේ මේ පස්සෙන් පන්න පන්න <laughs> ගහනවා. ගහනවා. ඊට පස්සේ මේ දැන් හරියන්නේ නෑනේ. ඊට පස්සේ ගියා විසාකා හම්බ වෙන්න. ගිහලා කිව්වා මේ විසාකා මෑණියනි උපාසිකාවෙනි මේ අපි ආය බරපතල පැමිණිලක් කරන්න. ඒක භික්ෂුවක් කෙනෙක්, භික්ෂුව කුටි ගෑනුවෙක් කෙනෙක් කියනවා අපිට නම් බෑ කිව්වා මේකේ වාසය කරන්න. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවද කියලා කිව්වා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ. එහෙනම් අත දාන්න යන්න එපා කියලා. හිතුවා එහෙනම්. ඒක ඒත් මේ ආදරේ පැත්ත. කොසල් රජුරු ගාවට ගියා. රජු රජුරු කිව්වා හරි මං අල්ලගන්නම්. කියලා දැන් රජුරු ආවා. රජුරු ඇවිල්ලා දොරට ගැහුවා. ගහනකට දැන් ඒ ස්වාමීන් වහන්සේ කුටි අරින්න එකටම දැක්ක ගෑනු කෙනෙක් හිවෙනෙල්ලක් යනවා. දැකලා කිව්වා වඩින් ස්වාමීන් වහන්සේ එළියට කිව්වා. නේ වැඩිය. රාජ්ජුරි හැමතැනම බැලුවා. දැන් නෑ. දැන් නේ ස්වාමීන් වහන්සේ එළිය. ඊට රාජ්ජුරි එළියෙත් බැලුවා. ස්වාමීන් වහන්සේ වටේ ගිහිල්ලා බැලුවා. නෑ. ආයෙ වඩින් ඇතුළට කිව්වා. ඇතුළට වැඩිය. ආයෙ පේනවා. ඊට පස්සේ කිව්වා ආයෙ වඩින් එළියට කිව්වා. ආයෙ ගිහිල්ලා බැලුවා ඇතුළේ. නෑ. ඊට පස්සේ රාජ්ජුරන්ට තේරුණා මේ මොකක් හරි දෙයක් තමයි මේ තියෙන්නේ ඇත්ත සිද්ධියක් නෙමෙයි. රජුට කිව්වා ස්වාමීනි ඔබ වහන්සේට හරියට මේ හාමුදුරුවෝ දැන් මේ සැක කරලා තියෙන්නේ. දැන් මට තේරෙන ඔබ වහන්සේට මේ කර්ම විපාකයක් වගේ මේ තියෙන්නේ. ඔබ වහන්සේ හෙට ඉඳලා අපේ මාලිගාවට වඩින්න පින්න පාත වෙන එහෙම වඩින්න එපා කියලා පින්න පාත. ඔබ ඒ ස්වාමීනාථලට කිව්වා ගිහිල්ලා හාමුදුරුවෝ ස්වාමීනාථ උන්වහන්සේ මම මාලිගාවට පින්න පාත වෙන්න කිව්වා ඔබ වහන්සේට මේ ප්‍රශ්න කතා කරන්න එපා. හාමුදුරුවෝ බයින්න ගත්තා රජුරුවත් මේ මේ රජුරුවත් දන්නවනේ රජවරුන්ගේ හැටි. ඒ නිසා රජුරුවත් මේ නරක පැත්ත ගත්තා කියලා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා මෙයාට අපහාස කරන්න ගත්තා මේ දුස්සීලයා කියලා. අපහාස කරන කෙනෙකුට කොණ්ඩදාන සම්නාස භික්ෂුන් වහන්සේලාට පෙරලා බැන්න මමද දුස්සීල තමුන්නාසලා දුස්සීලනේ කියලා බැන්න. දැන් බුදුරජාන් වහන්සේට ගිහිල්ලා පැමිණිලා ගියා මෙන්න සංඝයාට දුස්සීලයි කියලා කොණ්ඩදාන හඳුර බයිනවා කියලා. බුදුරජාන් වහන්සේ අඬ ගැහුවා. අඬ ගහලා කිව්වා හා හා එහෙම බයින්න එපා කිව්වා. මේක තමන්ගේ වැරද්ද කියලා. බයින් දෙපා කිව්වා මේක පාඩමක් කරගෙන ඉක්මනට ඉගෙන ගන්න කිව්වා මේකෙන් මේකෙන් ඈතර වෙන්න කියලා සිද්ධිය කිව්වා. සිද්ධිය තමයි මේ කාශ්‍යප බුද්ධ කාලේ මේ වික්ෂුන් වහන්සේලා දෙනමක් සමගියෙන් වාසය කළා. දැන් සමගියෙන් වාසය කරන සංඝයාට ඔය සමගිය බිඳිනවා ඔය මේවා කරලා අරුබුද හදලා අහිංසක සංඝයාට හිරියර කරනවා නේ. කල්ප ගණන් පස්සෙන් එනවා. ඉතින් මේ මේ දැන් හොඳ සීලවන්ත ස්වාමීන් වහන්සේලා දෙනමක් දැන් වඩිනවා. කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ කාලේ මේ පෝය කරන්න විනය කර්මයකට වඩිනවා. දැන් උන්වහන්සේලා කොච්චර හිතයිසීද කියනවනම් උන්වහන්සේලා හරි සමගි. කිරි වතුර වගේ හිටියේ. දැන් මෙහෙම වන්නකට ඒක දෙවි කෙනෙක් කල්පනා කළා මේ හරි සමගියන් තියෙන මේක බිනින්න බැරිද? කල්පනා කරලා හිතුවා මේක මම බලන්න ඕනේ අත්දැක බලන්න ඕනේ. අත්දැක බලන්න ඕනේ කියලා මොකද කළේ? දැන් අර ස්වාමීන් වහන්සේ එකට ස්වාමීන් වහන්සේ නමකට හිතුණා වැසිකිලිට යන්න. අවශ්‍යතාවයක් ආවා. කිව්වා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඔබ වහන්සේ ඉන්න මම පහලට ගිහිල්ලා මම වැසිකිලි ගිහිල්ලා එන්නම් කිව්වා. ගිහිල්ලා පහලට ගියා. අර දෙවියා මොකද කළේ? ස්ත්‍රීකගේ රූපයක් මවාගෙන අර ඒ පහලට යන පැත්තින්ම ගියා. දැන් අර ස්වාමීන් වහන්සේ ඒක දැක්කා. දැන් වැසිකිලියට ගියපු ස්වාමීන් වහන්සේට ඉතින් වතුර ටිකක් හොයාගෙන මොකක් හරි පොඩ්ඩක් වෙලාව යන්නේ නැති. ආයෙත් බලන් හිටිය දැන් මේ ස්වාමීන් වහන්සේ සැකින් ඉන්නේ දැන් හොදටම. ආ දැන් මේ මෙයාට වැසිකිළියාමේ අවශ්‍යතාවය නෙමෙයි තිබුණේ මේ ගෑනුවෙක් කෙනා දැකලා තමයි මේ ගියේ කියලා දැන් මේ ස්වාමීන් වහන්සේ වෙනම හිතෙන් කතන්දරي හදාගත්තා. ඊට පස්සේ මේ දැන් මේ ස්වාමීන් වහන්සේ වඩිනකොට ආයෙ අර ගෑනුවෙක් කෙනා පෙරලා අසින් ගියා. දැන් මේ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ හරියන වඩින්නේ. හරි වඩින්න මම දැක්කක කරගත්තු වැඩි. ඒ දැන් අතේ අතේ මාට්ටු වගේ එකක් දැන් මේ වෙන්නේ. <laughs> ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේ අහනවා ඇයි ඔබ වහන්සේ මොකද්ද මේ කියන්නේ? මොකද්ද කියන්නේ? මම දැක්ක කිව්වා මේ ගෑණියෙක් එක්ක කරපු පැටලවිල්ල. එන්න එපා කිව්වා මං තමුන්නාසිට මගේ ගමනක් නැහැ කිව්වා. තමුන්නාසි දුස්සීල කෙනෙක් පරාජිකා වෙච්ච කෙනෙක් මගේ ගමනක් නැහැ කිව්වා පරාජිකා වෙච්ච ඇත් එක්ක මම මගේ ගමන තනියම යනවා කිව්වා. කියලා අර ස්වාමීන් වහන්සේ තනියම යනවා. දැන් හරිය පිටිපස්සෙන් එනවා. දැන් ගිහිල්ලා දැන් පෝය කරන්න වාඩි වුණා. අර ස්වාමීන් වහන්සේ කිව්වා බෑ මෙතන පෝය කරන්න බෑ. මොකද හේතුව මේ පරාජිකා වෙලා ඉන්න මිස්ත්‍රියක් එක්ක මේ මේ නරක විදිහට හැසිරෙච්ච මේ මේ සිව් දැන් ඇවිල්ලා මේ සිව් දාගෙන මෙතන ඉන්නවා බෑ කිව්වා. දැන් තේරුණා අර දැන් දෙවියන් පස්සෙන් ආවා. දැන් දෙවියන්ට තේරෙන වැඩි බරපතල. දෙවියෙක් පෙනී හිටලා කිව්වා අනේ ස්වාමීනි මුන්නාන්සලගේ වැරද්දක් නෙමෙයි. මම මේක මම මේක මේ ටෙස්ට් කරන්න කලේ කිව්වා. ඔන්න ටෙස්ට් කරන්න කරන වැඩ. ටෙස්ට් කරන්න කරේ මේක මේ නිකන් මේගොල්ලන්ගේ සමගින් නැති වෙනවද කියලා බලන්නයි මම මේක කලේ කිව්වා. ඉතින් භික්ෂුව අර ස්වාමීන් වහන්සේ තමාව දුන්න. නමුත් ආශ්‍රය කළේ නැහැ. දෙවියා ඒ ආත්මෙච්චත වෙලා නිරේ ගියා. ගිහලා දුක් විඳලා දුක් විඳලා කාශ්‍යප බුද්ධ කාලේ ওই කුණ්ඩ දාන වෙලා උපන්නා. ගිහි කාලේ මොකුත් ප්‍රශ්නයක් නැහැ. මහානෙච්ච දවස් ඉඳලා ප්‍රශ්න ආවා. ඊරවසේ අරහත්ත්වයටපත් උනේ යම් දවසකද ඉඳලා ඉඳලා ප්‍රශ්න ඇති වුණා. දැන් බලන්න මේ එතකොට මේ විඥාණයට කර්මයට සම්බන්ධ දේ ඒක අපි ඔය කිව්වේ දැන් මහත්මයා මතකද මම ගොඩක් වෙලාට කිව්වා මේ පින්පව් පිළිබඳ ලොකු විශ්වාසයක් ඕනේ මේ මොකද අහිංසක අයට සිල්වත් අයට අභූත චෝදනා වලින් පරාජිකා වලින් ගරහන්න කිව්වොත් මේවා කර කියලා එනවා නිකන් මොහ මේ සුනාමි වගේ එන්නේ. ආයි සුනාමි එනකොට කොහේ බේරෙන්නද යට වෙලා යනවා මිසක්. යට වෙලා යනවා මිසක්. ආන් ඒ වගේ නේ නිසා අර එතකොට බලන්න අපිට විඥානය පාලනය කරන්නත් බෑ. නමුත් අපිට පුළුවන් ඒකයි මේක එකම පිළිසරණ සිහිය. සිහිය. සතිපට්ඨානෙ වඩන්න ඕනේ. සතිපට්ඨානෙ වඩන්න. සතිපට්ඨානෙම පිළිසරණේ. දැන් මේක නිසා තමයි ස්වාමීන් අන්න එතනටම අර චුචිචිත්තය ගැන කතා කරපුවාම මේ හුඟක් වෙලාවට අවසාන මොහොතේ මේ හුඟක් අවස්ථාන්වලදී මේ සතිපට්ඨාන භාවනාව සතිපට්ඨානය සූත්‍රය සංඥානා කරනවා අපිට ඇහෙන්නේ නැහැ. හුඟක් වෙලාවට මේ තිරුවානා පුත් වහන්සේටත් ඇතුළත් කළා නැහැ. මොකද හේතුව සාරිනාත්. ඔය මේක දැන් මේක තමයි ඒකට මුල් කාල හේතුව මම හිතන්නේ නිතර තිබුණා. ප්‍රායෝගිකව තිබුණා. දැන් සතිපට්ඨානේ හැමතිස්සෙම තියෙනවා නම් ඒක විශේෂ කොට ඇතුල් කරන්න ඕනේ නැහැ. ප්‍රායෝගික තිබිච්ච එකක්. දැන් කොටිම කියන්නේ දැන් මුල් කාලේ අපි ගත්තොත් හැමතිස්සෙම ස්වාමීන් වහන්සේලාට තිබිලා තියෙන්නේ ප්‍රායෝගිකව මේ සතිපට්ඨාන වැඩිම තමයි හැමතිස්සෙම කල්පනා කරලා තියෙන්නේ. දැන් අර මම අර ධනංජානීගේ ප්‍රශ්නේ කිව්වනේ. ධනංජානී බ්‍රහ්ම ලෝකෙ හිට පිටුවට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාළ හොඳයි දරංජානි එහෙනම් ඔබ මේ හිත පිටවාගෙන ඉන්න කියලා. දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ විහාරට වඩිනකොට භාග්‍යවතුන් වහන්සේ අහනවා සාරිපුත්ත ඇයි ඔබ දනංජානිව බ්‍රහ්ම ලෝකේ නැවැත්තුවේ? ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පවා ඒ අවසාන මොහොතේ තිබ්බා. ඉතින් ගොඩක් වෙලාවට මේ වෙන්නේ මට හරියට හම් වෙලා තියෙන මේ අහිංසක අම්මල මේ චුතිචිත්තයට බීතියටපත් වෙලා. චුතිචිත්ත බීතියක්. ඔව්. ඒක හන්දද ඒක සංඥායනා කරන්න නැති අවස්ථාවේ ඒක හරි අවාසනාවක් මම දකින්නේ. මොකද දැන් අවසාන මොහොතේ ඇත්ත වශයෙන්ම එයාට දැන් එයාගේ ඇස් දෙකක් නෙමෙයි බලවත්. කියන්නේ නේත්‍ර දෘෂ්ටිය නෙමෙයි ගොඩක් හිට අවසාන මොහොතේ බලවත් වෙන්නේ. කනෙන් අහන දෙන්නේ. කණින් අහන දෙතම ගොඩක් විට අවසාන වෙනකම පවතින නේද මට මතකයි ඒක මේ මෑණි කෙනෙකුට ඒ වගේ අර අවසාන අවස්ථාවක් ආවා ආපු වෙලාව අපේ සිසු ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා පිරිතුත් කිව්ව ධර්මය කිව්වා. දැන් මෑණියෝ හොඳට පුරුදු කරලා තියෙන ඔක අතාරලා හොඳට මේ තුසිත දිව්‍ය ලෝක හිත පිටවා ගන්න. මෑණියෝ නම් මේ අපි නම මේ අපි දැන් මේ අවසන් කරනවා. අපි නම බුද්ධාය කියලා නම බුද්ධාය කිව්වා. ආරම්ම නම බුද්ධාය කිව්වා. ඔක තමයි අවසාන වචනේ. එහෙමම ඇරුණා. ඒතර අපිට පැහැදිලිව පේනවා මේ චුත චිත්තයට බය වීම නෙමෙයි ඕමනා වර්තමානයේ සූදානම් වීම. දැන් ගොඩාක් වෙලාට වෙලා තියෙන සූදානම් නෑනේ මේ ජීවිතේ මැරෙනවා, චුත වෙනවා, චුත වුණාට දැන් මේක බහනකම් තියෙන්නේ. ආ මට හොඳ සිද්ධියක් මේ මේ පසුගිය දවස්වල සිද්ධ වුණා එක මේ එක අම්මා කෙනෙකුට ඒ අම්මට මේ සීනි අමාරුයි. සීනි අමාරු තිබිලා දෙයම කුස්සියට ගිහිල්ලා මේ වාඩි වෙලා ඉන්නකොට කොහොම හරි අර සීනි ලෙවල් එක බහිනවා යම්මල. බහිනකොට ඔන්න සී නැතුව ගියා. සී නැතුව වෙච්ච ගමන් හතර දිනක් ඇවිල්ලා. ඇවිල්ලා කිව්වලු වරතෝ කියලා. එහෙම කියලා තියෙනවා. එහෙමයි කියලා. දැන් අපි එනුමැනි මැතිණියනි උපාසිකන ගන්න කවුරුත් නැහැ. වරතෝ කිව්වලු. කියපු ගමන් ගිහින්. එතකොට දැන් මේ භෞතික ශරීර නැති වෙන එකටම මෙන්ටල් බොඩි එක ගියා. දැන් අපි ශරීර දැන් මේ අපි හිතන්නේ මේ ශරීරය විතරක් කියලානේ මේ විදිහටම අභ්‍යන්තර මනෝ ශරීරෙත් ක්‍රියාත්මක වෙනවනේ. එතන මනෝකය ගියා. ගිහලා ඊට පස්සේ නිකන් අර රතු පාට ප්‍රදේශයකට ගියාට පස්සේ රතු වැඳගත්තු කෙනෙක් ඉඳලා තියෙනවා පුටුවක වාඩි වෙලා. මෙයා ගිය බල්ලා අහලා තියෙනවා මේ තොට යන්න ඕනේ කොහෙද කියලා අහලා. මේ අම්මා කෑ ගහලා කියලා අනේ මම තවතිසාවේ යන්න ඉන්නේ කිවලු. එයා බල්ලා කියලා තියෙනවා තවතිසාවේ යන්න තොට පින්නේ නැහැ. අනේ මට කොහොම හරි තවතිසා යන්න ඕනේ කියලා දැන් මේ අම්මා කියලා. අහිංසක අම්මා කෙනෙක්. ඊට පස්සේ මේ කියලා තියෙනවා මේ තෝ එහෙනම් ආපහු ඵලයන්. අවුරුදු 10ක් තොට තව එහි ඉන්න පුළුවන්. පින් කරගන් ගිහිල්ලා තව සිතාව යන්න බෑ. අර අර හතර දින ආයි වර කියලා අතින් අල්ලලා එච්චරයි දන්නේ. ආයි හිටපු තැන. එතකොට අපිට පේනවා මේ නිමිති එනකොට ඒ වගේ අවස්ථාවක් ආවොත් කවුද බේරන්නේ? කොහොමද අපි මේ චුති චිත්තය ගැන තෝරන්නේ? කොහොමද බේරන්නේ? නමුත් ඒකයි අපි වේලාසනින් හදාගන්න තියෙන්නේ. දැන් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ මේ last moment එකේ ප්‍රයෝජනය ගන්න නෙමෙයි. හැමතිස්සෙම තමන්ගේ ජීවිතේට පිළිහිට කරගන්න. ඒක අර කර්ම කර්මඵල හඳුනා ගැනීම, සත්පුරුෂයෙක් වීම, ඊළඟට අනුන්ට නිස්කාරණේ නිඳා අපහාස නොකිරීම, සත්පුරුෂයන්ට නොගැරහීම, විශේෂයෙන් ධර්මයට අපහාස නොකිරීම, ධර්මයේ හැසිරෙනයට අපහාස නොකිරීම. මේ මොකද ඒ ආර්යෝපවාදයකට අහු වුණොත් ආයි සංසාරේ ලේසි නෑ. ඒ කියන්නේ සමහර විට උපන අවසානාත්මික බව පිස්සු හැදෙන්න ඉඩ තියෙනවා. දැන් අපි ගමු මේ කවුද මේ විනේදර භික්ෂුණීන්ගෙන් අග්‍ර අගතනතුරු ලබාගෙන අසංකේ කල්පලක්ෂය පුරුම්පුරු පටාචාර නූල් පුටන් නැතුව මේ භාග්‍යතුන් වහන්සේ ඉස්සරහට ආවේ පිස්සියක් වගේ. මොකද්ද ප්‍රථම විනේදර භික්ෂුණීන්ගෙන් අගතනතුරු. ආවේ කොහොමද නූල් පුටක්වත් ඇඟේ නැහැ. ඉතින් ඒක මොනතරම් යාක කර්මානුරූපව ලොකු දඬුවමක් විඳගෙන නේද ආවේ. ඉතින් ඒ නිසා මේකේ ස්වභාවය අපි හඳුනා ගන්න ඕනේ. ඊළඟට මේ විඥානයේ ක්‍රියාකාරීත්වය තමන්ගේ පාලනයෙන් තොරයි කියලා තේරුම් ගන්න ඕනේ. එහෙනම් තමන්ට වෙනස් තමන්ට තියෙන චේතනා පහල කරලා කරන දේ. ඒ කියන්නේ එතන අවබෝධයක් කරගෙන හොඳ චේතනාවක්. අවබෝධයක් කරගෙන හොඳ දේවල් කරන්න ඕනේ. හැබැයි මේකේ තමන්ට යන්න පුළුවන් නම් සතිපට්ඨානෙ වඩ아가න මං හිතනවා ඒක තමයි ලොකුම ලාභේ. දැන් අපේ මාතෘකාත් විශේෂයෙන්ම අපි සතිපට්ඨානෙට මුල් තැන දුන්නේ. දැන් මොකද ඔක උනේ ස්වාමීන් වහන්සේ ඇත්තටම කීප දෙනෙක් මට කිව්වේ පිරුවනා පුත් වහන්සේ තුලත් නැත්තම් සජිව අයි මේ මෙච්චර වටන කොටසක් ඊයෙන් තියලා තියෙන කියන කතාව. ඒක ඇත්ත තමයි මට හිතා ගන්නත් බැහැ. මොකද දැන් අපි ගත්තොත් බොහෝ දිනක මේ සීමිත සූත්‍ර දේශනා කතාවනේ තියෙන්නේ. එක්කෝ මේ රතන සූත්‍රයේ නෑ ඔය සිංහල වාද සූත්‍රයේ ඒ වගේ සිංහලකට දේශනා කරපු එකක් දෙකක් මිසක් භාග්‍යවතුන් වහන්සේ විශේෂ කොට ශ්‍රාවකයන්ට දැන් සිගාලුවාද සූත්‍රය දේශනා කිරීම යා තෙරුවන් සරණ ගියා. ඒක හැබෑව. නමුත් එයා එවෙනකට වෙන භක්තකෙක් නේ. නමුත් තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයන් උදෙසා දේශනා කරපුවා. කොටින්ම කියන්නේ එක දවසක් අහනවා මේ මේ බ්‍රාහ්මණෙක් ඇවිල්ලා අහනවා භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ධර්මයේදී අපිට පැහැදිලිව පේනවා මේ අන්‍ය ආගමිකයන් එක කතා කිරීමේදී එච්චර උනන්දුවක් නැහැ. නමුත් ශ්‍රාවකයෝ එක කතා කරද්දී හරි ප්‍රබෝධමත්ව භාග්‍යතුන් වහන්සේ කතා කරනවා මේකට මොකද්ද වෙනස කියලා අහනවා. එතකොට බුදුරජාන් වහන්සේ ආනවා බ්‍රාහ්මණය ගොවියෙකුට තියෙනවා හොඳ සාරවත් පෝර සහිත මඩ කුඹුරක්. මධ්‍යම ප්‍රමාණී පෝර සහිත තරමක සාරවත් කුඹුරක්. කරමැටි පසක්. මේ සාරවත් බීජ තියෙන ගොවියා තෝරගන්නේ මේකෙන් මොන කුඹුරද ඉස්සෙල්ලා වපුරන්න කියලා. ඊට පස්සේ කියන ස්වාමිනී තෝරගන්නේ හොඳ සාරවත් පෝර තියෙන හොඳ මැටි සාරවත් මැට්ට තියෙන පස තමයි තෝරගන්න කියනවා. ඊට පස්සේ කියනවා මේ ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ තව ඉතුරු නම් බීජ ඊළඟට දෙවෙනි එක එයා තෝරගන්නවා කියනවා. ඊට පස්සේ තව බීජ ඉතුරු නම් මොකද කරන්න කියලා. කර මැට්ටි තියලා දානවා කියන හරකුන්ටවත් කන්න. ආන් මේ වගේ බ්‍රාහ්මණයේ බ්‍රාහ්මණේ මම ධර්ම දේශනා කරන්න කියනවා. මං උදෙසාම ගිහි ජීවිතය අතරලා පැවිදි වෙච්ච භික්ෂු භික්ෂුණීන් ඉන්නවා කියනවා. මේ අය හරියට සාරවත් මැටි තියෙන පස වගේ කියනවා. සාරවත් කුඹුර වගේ කියනවා. සාරවත් පස් තියෙන. මම පළවෙනි අවධානය යොමු කරන්නේ මේ අයට කියනවා. ඊළඟට මං වෙනුවෙන්ම සරණ ගිය ගෘහස්ත ශ්‍රාවක ශ්‍රාවිකාව ඉන්නවා කියන උපාසක උපාසිකාව. ඒ අය දෙවෙනි සාරවත් පස් තියෙන කුඹර වගේ කියනවා. ඒ අයට මං ඊළඟට කියා දෙනවා කියනවා. ඊළඟට මේ කර්මටි සාහිත පස වගේ කියනවා මේ අන්‍යා මත අදාන අන්‍යාගංකාර කට්ටිය. ඒගොල්ලන්ටත් මම ලස්සනට කියනවා කියන ධර්මයේ. ඒ කවුරු හරි කෙනෙක් මේක හිත පහදව ගත්තොත් මදයි කියලා කියනවා ඒ කියන්නේ. එතකොට දැන් එතකොට අපිට තේරෙනවා මේ සාරවත් කුඹුර සහිත පසර දේශනා කරපුවා තමයි සතිපට්ඨානේ. ඒ සතිපට්ඨානේ ඇහින්නේ නැත්නම් අපි සරණ ගිහු ශ්‍රාවකයන්ට ශ්‍රාවකයන්ට සිදුවන අසාධාරණයක් ඒක. ඒක ඇහින්නේ නැත්නම් ශ්‍රාවකයන් නිසා. දැන් ඒකනේ දැන් මම ওই සරල භාෂාවෙන් බුද්ධ දේශනා දේශනා කරගෙන පාලියෙන් කියන එක සිංහලට තෝරලා දෙන්නේ. ඇයි නැත්නම් මේ අසරණ වෙලානේ අපි ඉන්නේ ඔක්කොම නිකන් හිතන්නේ මන්ත්‍ර විශේෂයක් කියලානේ. දැන් බුදු શબ્ද શબ્ද තරංග කියලා කියන්නේ මේ හරි අපරාධයක් මේ භාගතුන් වහන්සේට අභූතයෙන් කරන චෝදනාවක්. මොකද බුදුරජාණන් වහන්සේ ඝන පිහිටුවලා වචන කතා කරපු කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ වේදේ ප්‍රතික්ෂේප කළා. වේදේ ඒක තියෙන්නේ. ඒක වේදේට ආйти. ඝන පිහිටුවා කතා කරන එක වේදේට ආйти. දැන් අපි හින්දු තනිකර හින්දු බ්‍රාහ්මණ මත. දැන් අපි ඒක මන්ත්‍ර අධ්‍යයනට ඒක ආйти. දැන් බුද්ධ දේශනා ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හැමතිස්සෙම කියන්නේ මහණෙනි ධර්මයේ දේශනා කරන්න කරුණාවෙන් කරුණාවෙන් මයිති ධම්ම දේශනා කරන්න අවබෝධ කරගෙන ඇති වෙනවා. දැන් සෙත්පතන එකත් කරුණාවෙන් කරන්න කියලා තින්නේ. දැන් අපි ගත්තොත් රතන සූත්‍රේ රතන සූත්‍රයේ තුල තියෙන පැහැදිලිමයි මයිති වඩන්න. මයිති භාවනාව තියෙන්නේ. එතකොට රතන සූත්‍රයේ මයිති භාවනාව කියලා දැනගන්න අපි ඒක සිංහලෙන් දැනගන්න ඕනේ. අනිත් ඒවාත් එහෙම දැන් පිරුවාන පොත් වහන්සේගෙත් එහෙම. දැන් මේක දන්නේ නැත්නම් හිතන්නේ මේක මන්ත්‍ර විශේෂයක්. මේක පාලියෙන්ම කිය යුතුයි. මේක මන්ත්‍ර ඇත්ත වශයෙන්ම පාලියෙන් කිය යුතුයි. ඒක මොකද හේතුව? ඒක දැනගෙන කිය යුතුයි. දැන් පැවිදි වෙච්ච අපි සම්පූර්ණ පාලියෙන් කරන්නේ. පාලි තමයි අපි ඉගෙන ගත්තේ. නමුත් ජනතාවට සිංහලෙන් කියා දෙන්න ඕන. නැත්නම් දන්නේ නැහැ යා. නමුත් අපි කිව්වොත් එහෙම මේ සිංහලෙන් කරන්න හොඳ නෑ. සිංහලෙන් කියන්න හොඳ නෑ. මේක ඝන පිළිතුර තියෙන්නේ. මේක මේ හරි භාග්‍යතුන් වහන්සේට කරන අභූත චෝදනාවක්. හැබැයි මේ චෝදනා කරන කිසි කෙනෙකුට ධර්මයෙන් නම් අවබෝධ කරන්න බෑ. ඒක ස්ථිර එකක්. මොකද හේතුව බැරි මේ චෝදනාව කරන තාක්කල් බෑ. ඒක භයානක එකක්. මොකද හේතුව මිනිස්සු දන්නේ නැති නිසා මිනිස්සු නොමග යනවා. ඒ මිනිස්සු නොමග යවන්න ලේසිනේ. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම ප්‍රඥාවන්ත මිනිස්යාව කරුණාකරන දන්න කෙනා නොමග යවන්න බෑ. බහුතරය දන්නේ නැහැ. එහෙනම් නොම ගැවන්න ලේසි. බය කරන්න ලේසි. ඕනේ දැන් කරන්න ලේසිනේ. සෝනස ඒ වගේ මම හිතන්නේ අපේ වෙලාවත් දැන් ඇවිල්ලා සෝනස අර අවසාන වශයෙන් අහන සෝනස දැන් මේ අර පිරිත්වල තුන ඕක තමයි මම ආවේ දැන් බහැර කරාම සරිපට්ඨාන සූත්‍රයේ ඇතුල් වෙලා තියෙන සූත්‍රවල හැමතිස්සෙම තියෙන්නේ එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත් නමුත් දැන් මෙහෙම දැන් දැන් මේ පිරිවාණ පොත් වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ සිත සාන්තියක් නේ. සිත සාන්තියක් නිසා කමක් නැහැ ඒක. අපි කියමු ඒක හොඳයි කියලා. සිත සාන්තියක් තියෙන. ඒක ඒකේ තියෙන සූත්‍ර දේශනා ගත්තත් ඔක්කොම බුද්ධ දේශනවල ඇතුළත් තියෙන ඒවා තමයි තියෙන්නේ. අර උපග්‍රන්ථි තමයි මේ මහායාන ගොඩක් මහායාන මත තියෙන ඇවිල්ලා. අර අර මොනවාද දිනි පිරිත කීකේ තියෙන තනිකර මහායාන ප්‍රබන්ධ. දැන් මේ මේ මහායාන ප්‍රබන්ධ නෙමෙයි අපිට වැදගත් වෙන්නේ බුද්ධ දේශනා. බුද්ධ දේශනාවල තමයි වටිනාකම තියෙන්නේ. දැන් අන්තිමට වෙන්නේ බුද්ධ දේශනා යට ගිහිල්ලා දැන් අපි ගත්තොත් මේ සංසාර සාරෝප ගාතාවක් ඔය දැන් ජනප්‍රියලා තියෙන. ඒ වගේ ජනප්‍රිය වෙන්න පුළුවන් මේ මොකක්වත් තේරෙන්නේ නැති එකක්. පාලි වචනත් නෙමෙයි. ඒවා නිකන් මේ පද අක්ෂර බන්ධන. අක්ෂර බන්ධනයි තියෙන්නේ මන්ත්‍ර විශේෂ වලටනේ. බුද්ධ දේශනාවල තියෙන බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන්නේ බයං වා චම්පිතත්තං අලෝමහංසුව මමේව තස්මින් සමේ අනුස්රේයාත මහණෙනි බයක් පැතිගැනීමක් ලොමුදා ගැනීමක් ආවද මාව ඒ වෙලාවට සිහි කරන්න කොහොමද සිහි කරන්නේ ඉතිවිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ විද්‍යාන සම්පන්න ඔව් එතකොට ඒකනේ අපි සිහි කරන්න තියෙන්නේ ඒ සීකරණ එක අතහැරිය යුත්තේ මේ ශ්‍රාවකත්වය කොහොම පිළිටන්නද කියලා ශ්‍රාවකත්වයේ පේන තෙක් මානක පිළිටන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඒක හරිය විදිහට තේරුම් ගන්න ඕනේ. නැත්තම් මාධ්‍යත් නමග යනවා. මේ අහන මිනිසුත් නමග යනවා. කියන එක්කිනත් නමග යනවා. සමහරට කියන එක්කිනාගේ චේතනාව තියෙන්නේ සමහරට අපේ සිංහල පිරිතට පහර දෙන්න වෙන්න පුළුවන්. චේතනා ලාමක එකක් නේ. අසත්පුරුෂ එකක් නේ. ඒ අසත්පුරුෂ චේතනාව ඉස්මතු කරගන්න, ඒක සඵල කරගන්න ධර්මයේ නාමයෙන් වෙන එකක් කොච්චර අපරාධයක්ද? එහෙම නොවි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පැහැදිලිවම තියෙන්නේ භාගතුන් වහන්සේ මනුස්සයාට මෙලව පරලෝදික හිතසුව පිණිස දේශනා කරපු එක. පැහැදිලිවම මිනිස්යාගේ රැකවරණයට ආරක්ෂාවට පිළිතර පෙන්වා තියෙන්නේ සතර සතිපට්ඨාන. එහෙමනම් මේ සතර සතිපට්ඨාණයට පැමිණෙන්න උදව් කිරීම තමයි මං හිතන්නේ භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගෙන ධර්මයේ ඉගෙනගෙන මනුස්ස වර්ගයාට කරන තියෙන ලොකුම අනුග්‍රහය. ඒ අනුග්‍රහය අපිට කරගන්න තියෙනවා නම් දැන් අපි ගත්තොත් අපි දැන් විඥාන කියන අපි මේ කියා දුන්නේ. ඒතකොට දැන් මේක හරියට අහගත්තොත් කෙනෙකුට ආ එහෙනම් මේ විඥානයේ තියෙන්නේ අවබෝධ කරගන්නයි. එහෙනම් විඥා දැන් මාර්ගය වඩනවා කියන්නේ විඥානයයි දුක්ඛාරය සත්‍යයට. ප්‍රඥාවයි මාර්ග සත්‍යයට. මාර්ග සත්‍යයට. ඒතර මේ ඔක්කොම අපි වෙන් කරගත්තාම කවදාවත් පැටලෙන්නේ නැහැ. බොහොම ලස්සනට පැටලෙන්නේ නැතුව දැන් මම මම දැන් මන් දරන මතය තමයි බොරු වංචා ගෝණියකට වඩා සත්‍ය දසමේ අපිට වටිනවා. එතකොට මේ දසමේ හරි තියෙන්නේ සත්‍ය නම් ඒ සත්‍ය ඒ සත්‍යයෙන් කරන කෘත්‍යය අර දසමෙට කරන්න පුළුවන්. බොරු නම් තියෙන ගෝණියක්ම අර දසමෙන් කරන කෘත්‍යවත් කරන්න බෑ ඒක. බොරු ගොඩක්නේ. ඉතින් ඒ නිසා හරීම වැදගත් වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මේ විදිහට තෝරාගෙන මම අර මුලින්ම කියපු එක අපි ආයෙ මතක් කළොත් සිත තියෙන দমনය කරන්න. විඥානය තියෙන අවබෝධ කරන්න. ප්‍රඥාව තියෙන දකින්න. එහේ. සුවා මොකද ස්වාමීන් වහන්සේ මම හිතන්නේ අර අවසාන වශයෙන් කියනවා අර මේ ගුණ කළුගුණයි සුදුගුණයි බැඳලා තියෙනකොට සුදුගුණාද ඉස්සරහින් යන්නේ කළුගුණාද ඉස්සරහින් යන්නේ කියන්න අපහසුයි කියලා කවුද ඉස්සර කියලා. තියෙන්නේ බැඳලා තියෙන්නේ ලණුවෙන්. ඒක තමයි විඥානය කියන්නේ කියලා නේද? නෑ. ඒක තියෙන්නේ මෙහෙම. දැන් සුදුගුණයි කළුගුණයි ඒක අහන්නේ මෙහෙමයි. භාග්‍යතුන් වහන්සේ කොට්ටිත සූත්‍රය ඔක තියෙන්නේ. ඕකේ අහන්නේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ අතර සාකච්ඡාවක් ඕක. ඒක තියෙන්නේ කියනවා මේ ඇස රූපයට බැඳිලාද? රූපය ඇසට බැඳිලාද? කන ශබ්දයට බැඳිලාද? ශබ්දය කනට බැඳිලාද? නාසය ගඳ සූඳය බැඳිලාද? ගඳ සූඳ නාසයට බැඳිලා. මොකද දැන් අපිට එහෙමනේ තේරෙන්නේ. ඔව්. නාම රූප දැන් වෙන්න වෙන විදිය තමයි මේ පෙන්වන්නේ. පෙන්නේ. ඔව්. එකක් හැටියට වෙන්නේ. මනස අරමුණට බැඳිලාද? අරමුණ මනසට බැඳිලාද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා ඇස රූපයට බැඳිලත් නැහැ. රූපය ඇසට බැඳිලත් නැහැ. කන ශබ්දයට බැඳිලත් නැහැ. ශබ්දේ කනට බැඳිලත් නැහැ. නාසයේ ගඳ සුවඳ බැඳිලත් නැහැ. ගඳ සුවඳ නාසයට බැඳිලත් නැහැ. දිව රසයට බැඳිලත් නැහැ. රසය දිවට බැඳිලත් නැහැ. කය පහසට බැඳිලත් නැහැ. පහස කයට බැඳිලත් නැහැ. මනස අරමුණු වලට බැඳිලත් නැහැ. අරමුණු මනසට බැඳිලත් නැහැ. මේ දෙකම බැඳිලා තියෙන තෘෂ්ණාවෙන් කියනවා. චන්ද රාගෙන් කියනවා. චන්ද රාගය කියනවා බන්ධනේ. යම් දවසක ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ගමන් කොට තෘෂ්ණා නිරෝධයටපත් වේද? චන්ද රාගය දුරු වේ. සුදු ගුණයි, කළු ගුණයි කම්බින් බැඳලා තියෙනවා කියන මේ තියෙන්නේ. සුදුගුණකුයි කළුගුණකුයි කඹයකින් බැඳලා දෙන්න අතාරිනවා. කෙනෙක් කියනවා සුදුගුණ නිසා කළුගුණ යනවා. කෙනෙක් කියනවා නෑ කළුගුණ නිසා සුදුගුණ යනවා. දෙකම වැරදි කියනවා. ඒ දෙන්නම යන්නේ කඹේ නිසා කියනවා. කඹේ කැපුවා නම් දෙන්නම නිදහස් කියනවා. ඒ වගේ කියනවා චන්දරාගේ දුරු වුණා නම් තමන් නිදහස් කියන ආයතනයි. ඉතින් අද මම හිතන්නේ වැඩසටහන නිමා කරන්න කාලය ඇවිත් අපිට කාලේ ප්‍රමාණවත් නැහැ මෙවැනි දෙයක් කතා කරනකොට විශාල වශයෙන් කාලය වැය වෙනවා. ඉතින් තියෙන සීමිත කාලය තුල තමයි අපි මේ කරන්නේ. මේ පිළිබඳව මම හිතන්නේ අද හොඳ අදහසක් ලැබෙන්නේ නැති භවාංග චිත්තයත් එක්ක එකතු වෙලා කොහොමද මේ විඥානය එකතු වෙන්නේ කියන එක ස්වාමීන් වහන්සේ කිව්වා වාගේ සිත කොහොමද ක්‍රියාකාරීත්වයේ යුත්තේ අවබෝධ කරගත යුත්තේ කුමක්ද විඥානය සහ දැකිය යුත්තේ කුමක්ද ප්‍රඥාවෙන් දැකිය යුතු මේ ආකාරයේ කොහොමද කුසලයක් කුසලයකට හරවන්නේ චේතනාව කියන මේ සියලු දේ එකතු කරලා තමයි අද වැඩසටහන මම හිතන්නේ අපිට හැම දිනාටම බොහේවින් ප්‍රයෝජනවත් වෙන වැඩසටහනක් හැටියට අද වැඩසටහන තුල අපි දැක්කා තියෙන විශේෂ විශේෂ වශයෙන් එක එක විෂමතාවයන් සහ එක එක දෘෂ්ටීන් වලින් ඇතිවෙච්ච දේවල් මම හිතන්නේ බින්දලා ගන්න පුළුවන් වුණා මේක අපිට අධ්‍යයනය කළා අපිටම දැන් අදහස් කරගන්න පුළුවන් මම හිතන්නේ සොයනanse භාවනාවේ මේ තවදුරටත් ප්‍රගුණ ප්‍රඥාව දියුණු කරගත හැකි නේද සොයනanse දුර්ලභයි කරන්නේ ඉතින් මම හිතන්නේ අපි වාසනාවන්තයි මෙවැනි දේශනාවක් අහන්න ලැබීම ගැනත්. ඉතින් අද වැඩසටහන නිමා කරන්න පෙර සුපුරුදු පරිදි මම අපි ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා අද වැඩසටහන නිමා කරන්න ස්වාමීන් වහන්සේ. ඉතින් ලබන සතියේත් අපි බ්‍රහස්පතින්දා 9:45ට හමු වීමේ බලාපොරොත්තු වෙන් අපි සමු ගන්නවා. ඔබ සැමට නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය